ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම් දෙනා ධර්ම දේශනා සූදානම් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමෝච භික්කවේ සම්මා ආජීවෝ සම්මා ආජීවම් පහම් භික්කවේ ද්වයං වදාමි අත්ථි භික්කවේ සම්මා ආජීවෝ ආශාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේපක්ඛා අත්ථි භික්කවේ සම්මා ආජීවෝ අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ අද 6 වෙනි දවසේ 6 වෙනි දේශනාව අද ජූනි මාසේ 14 වෙනිදා ඉතින් මේ වෙනකොට අපි ඉදිරියෙන් තියාගත්ත මේ මහචත්තාරීචක සූත්‍රයේ විශේෂයෙන්ම ආර්ය ශ්‍රැංක මාර්ගයේ මේ වෙනකොට අපි ගත කරන්නේ සම්මා ආජීවය කියන මාර්ගාංගයේ ඉතින් මේ ආජීවයට පෙර පෙළ සකස් වීම නැත්නම් ක්‍රමානුකූල සපත් වීම අපි කියුවේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත හරහ. ඉතින් මේ විදිහට තමන්ගේ යම් යම් ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්බන්ධ නැත්නම් නිබ්බාන ගාමී ප්‍රතිපදාවට සම්බන්ධ කොටස් ඍජු වේගන, ගොනු වේගන, පිළියෙඩ වේගන එනකොට ඒ හැම පියවරකින්ම Tamange දෘෂ්ටි ඍජු වීම, මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වීම ක්‍රමක්‍රමයෙන් සිදු වෙනවා. මේ වගේ ක්‍රමික වැඩ පිළිවෙලක් නැත්නම් ඒක නිතරම මිත්‍යා පැත්තටමයි දුවන්නේ, අවිද්‍යාව පැත්තටමයි දුවන්නේ. නමුත් ඒ අනිකුත් සීල සමාධි ප්‍රඥා ක්‍රම ඒ වගේම ධර්ම දැනුම, චින්තාමය ඥාන වගේ දේවල් වලින් මේ දෘෂ්ටි ඍජු වේගෙන එනකොට ඒ සම්මා වාචා සම්මා කම්මන්ත කියන මූලික අංග වලින් තමයි ඒ සම්මාදිට්ඨිය පිරිසිදු කරලා ඍජු කරලා දෙන්නේ. එතකොට ඒ ඇතිවෙච්ච අලුතින් ඇතිවෙච්ච මේ ප්‍රස්තාව නැත්නම් Tamanට හම්බෙච්ච පින්බර මොහොත ක්ෂණය යොමු කරවන්න පුළුවන් මේ තමයි මෙතෙක් කරගෙන ආපු ජීවන රටාව නැත්නම් ආජීවය නැවත සලකා බලන්න. ඒ නිසා ਸਰවචනාංශ මේ ආජීවයේ සම්බන්ධ ප්‍රකාශනය නැත්නම් දේශනයක් පටන් ගන්නේ తත්‍ර භික්කවේ සම්මාදිටි පුබ්බංගමා හෝති කිය. මේ ආජීවයේ පිළිබඳ යම් කිසි කෙනෙක් නැවත සලකා බලන අවස්ථාවක් එනකොට ඒකත් සම්මාදිට්‍ය පූර්වංගම වෙන්න ඕන. අපේ සාමාන්‍ය ලංකාවේ නිකන් ගැමි කතාවට බැලුවොත් කෙනෙක් තමා ගැන නැවත සලකා බලන විවාහයෙන් පස්සේ මිනිහා හරියන්න හරි වෙරි පැරෙන්න හරි කසාදයක් බඳින්න ඕනේ කියලා කතාවක් ගමේ කියනවා. එහෙම නැත්නම් කියනවා හරියන්න හරි වරදින්න හරි කොළඹ යන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි අපි අපේ යන නැවත සලකා බලලා ආයෙත් හැඩ ගැහෙන්න හදන අවස්ථාවක්. ඉතින් මේවා එකක්වත් ඒ සම්මාදිට්ඨිය හරහා යන්නේ වනේ මේ ආර්ථික වශයෙන් හෝ සමාජික වශයෙන් ගන්න තීන්දුව. නමුත් යෝගාවචරේකට ඊටත් වඩා ගැඹුරින් සලකලා බලලා මේ ආජීවය සකස් කරගන්න හරියට අවස්ථාවල් ප්‍රස්තාවල් ලැබෙනවා. ඒ සඳහා මේ සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙන්නේ ඉස්සල්ලාම මිච්ඡා සම්මා ආජීවයේ සකස් කිරීමේදී ඉස්සල්ලාම තේරුම් ගන්න මිච්ඡා ජීවය කියන එක. අපි මේ වෙනකොටත් දැනටමත් අපි ළඟ තියෙන යම් යම් ආජීවය හා සම්බන්ධ බඩගෝස්තරය හා සම්බන්ධ වෘත්තිය හා සම්බන්ධ එහෙම නැත්නම් රැකියාව හා සම්බන්ධ යම් යම් අඩුපාඩුකම්. ඒ ටික ඉස්සල්ලා පෙන්නන පෙන්නලයි ඒක නැති තැනට නැත්තම් සම්මා ජීවිතයට කතා ආදගන්නේ. ඉතින් මේ මිච්ඡා ජීවය වැරදි ජීවන රටාව ਸਰවචනාංශේ අර්ථකථනය කරන්නේ කුහනා ලපනා නීමිති කතා නිබ්බේජ කතා ලාභෙන් ලාභං නිජකින්චන සා කියලා මිනිස්සුගේ තියෙන යම් යම් ෂට සහ මායාවී ගති ටික. කුහක ගති කියලා අපි තමේ තොටේ තියෙනවා කතාවක් කුහනා කියන පදෙන් හැදිච්ච කුහක ගති ඒ කුහක ගති කියලා කියන්නේ ගරු කටයුතු බුද්ධයන්ට ගරු කරන්න එච්චරම පෙළඹෙන්නේ නැහැ. වචනෙන් කියනවා නමුත් පෙළඹෙන්නේ අන්නේ වගේ නිකන් කොන්ද නැමෙන්නේ නැති ගති වගේක් කුහනා. එතකොට ලපනා කියන අදහස් කරන්නේ නිතරම අනුන් ලව්ව තමන්ගේ ಗುಣ ගායනා කරව ගන්න වන්දි වට්ටකම් කරගන්න කරන උත්සාහයක්. ඒක මේ හැසිරීමෙන් අල්ලස් දීමෙන් ප්‍රසාද දීමෙන් විවිධ ක්‍රම වලට ආලපන කරව ගන්නවා තමන්ට මනාප තාලෙට. ඒ වගේම නීමිති කතා කියලා කියන්නේ එක එක හින්ට් <clears throat> අරිනවා. එහෙම නැත්නම් ලකුණු පෙන්නනවා. Tamanට අවශ්‍ය දේ ඉබේ හිටියොත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක ලබා ගැනීම සඳහා කරන මේ වගේ අකටයුතු ක්‍රියා. එහෙම නොවුනොත් කිපිලා නිපේශි කතා විදියට ඒ අතන දොස් කියනවා කවුරු කියලාද මේ කටයුතු කරන්නේ මට මෙහෙමද සලකන්නේ ආරේ වේ කියලා විවිධාකාරයෙන් අර මිනිස්සුયો නතු කරගන්න නැත්නම් ලාභයෙන් ලාභන්නේ ජිකින්සනතා කියලා තමන්ට ලැබිච්ච දේ වෙනුවට ඊට වඩා හොඳ දෙයක් කොයිට ලොකු ප්‍රමාණයක් ලැබීම සඳහා කරන පටලැවිලි මේ ටික තමයි පෙන්වලා දීලා තියෙන්නේ වැරදි ජීවන රටාව නැත්තම් මිච්ඡා ජීවී වශයෙන් මේකේ මේට වැඩි විස්තරයක් ජීවක වෘත්තිය වශයෙන් ගන්නකොට සරුවචන් වහන්සේ වෙලා ආරම්භ තියෙනවා භික්ෂු භික්ෂුණීන්ගේ භික්ෂු භික්ෂුණීන් විසින් ඒ භික්ෂු භික්ෂුණීන් නැත්නම් මේ ශාසනය පැවිදිච්ච සාමණේර සාමණේදී චික්කමාන බික්ක බික්කුණී කියන ඇත්තන් ගැන කතා කරන ඉස්සලාම සරුවත් යන සඳහන් කරන්නේ අනුන්ස් දෙන සද්ධාදෙය වළඳලා කවුරු හරි දෙන මේ සිවුර පින්න පාතේ හේනාසන පින්න ගිලම්පස කියන එක වළඳලා ඒ අනුන්ගේ අනුකම්පාවෙන් යැපිලා ඒ මැත්තේ ඕනකත් බලනවා නැත්නම් මේ ලක්ෂණ ශාස්ත්‍රය කරනවා, ගෙවල් හදනවා, ඒවට වාස්තු විද්‍යාව කරනවා. ඉතින් ලෝකේ තියෙන විවිධාකාර රැකියාවල් කරන්න යන්නේක ਸਰවඥාංශ පෙන්වන්නේ අර යහපත් ජීවන රටාවක් නෙවෙයි කියලා. ඒක පිළිබඳව ගිහියන්ද ඉර ඇඳිල්ලක් පේන්නේ නැහැ. විශේෂයෙන්ම අර අනුන්ගේ යැපෙන පරපටිපද්ද ජීවිතයක් ගත කරන භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට ඒක බොහොම පහත් තත්වයක් විදිහට සර්වඥාන්සේ පෙන්ලා දීලා තිනවා. ඒක ඔය ඊගනිකාය පාටික වර්ගයේ සීලය ගැන කතා කරන තැන් වල සඳහන් කරලා තිනවා. අද අපි උදිත ධර්මදේශනාදීක මතක් කරගත්තා. ඒකෙදී සර්වඥාන්සේ තමන් වහන්සේම නිදර්ශනද කියලා සඳහන් කළා කියනවා අනුන් දෙන දේ බලඳලා ගත කරන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කවදාකවත් ඒ වගේ රැකී රස්සාවල් කරන්නේ නැහැ කියලා ඒ කියන්නේ Taman සතු වස්තුවක් උපයා ගන්න කටයුතු කරන්නේ නැහැ කියලා මිනිස්සු ස්තුති කරනවා කියලා. ඉතින් ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම නොකටයුතු නොපනත්කම් රාශියක් මෙලොව කරන්නේ නැතුව Tamanගේ මේ හිඟනකම පින්ඳ පාතේ රැක ගන්නවා කියන එක. ඉතින් ඒකෙන් අර භික්ෂුන් වහන්සේලාට ගන්න පාඩමක් තියෙනවා. මෙන්න මේක තමයි සරුවචනසේ පෙන්වන ආදර්ශ චරිතය. ඒකට ගැළපෙන්නේ මේ ශාසනය පිටුලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ පැවිද්ද සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ ඒ කටයුත්ත කරන වෙනුවට විවිධ ක්‍රම වලින් වෙලාට සත්කාර සම්මාන සිලෝක සඳහා කටයුතු කරන්න ගියාම වරදින දොස් කෙලස් වැටෙන්නේ මිච්ඡා වාචා මිච්ඡා කම්මන්තයට නෙවෙයි මිච්ඡා ආජීවය යටතේ. ඒ නිසා යහපත් ආජීවයක් දිගට පවත්වාගෙන යනවා කියන එක ගිහියත්වන්ට වැඩිය පැවිද්ද වග වෙන්නේ. ඒ වග වීමේදී පවා තාමත්ම අමාරුයි එහෙම නැත්නම් කරගන්න බැරි තරම් හරියටම සම්මා ජීවය මේ ලෝකේ ඉනකම් කරන එක. විවිධ විදියට අපිට ලෙඩ රෝග තියෙනවා අවශ්‍යතාවයන් තියෙනවා සමාජික අවස්ථාවන් ඒ නිසා හරියටම ඉරේ ගමන් කරනවා කියන එක හරිම දුෂ්කරයි. ඒ නිසා විවිධ උපක්‍රම හරහා තමයි මේ සම්මා ජීවේ පවත්වාගෙන යන්නේ රහත් වුණාට පස්සේ වුණත්. ඉතින් ඒ සඳහා සරුවචනාංශයට මිච්ඡා ජීවේ පෙන්නලා සම්මා ජීවය ඒ හරහා මතු කරලා දෙන්න තමයි ඔය අදාපි ඉස්සරහින් තියාගත්ත පාඩේ සඳහන් කරන්නේ කතමෝච බික්කවේ සම්මා ආජීවෝ ඒ සම්මිච්ඡා ජීව අයින් කළා සම්මක් ආජීවයට යනවා කියලා ਸਰුවචනාංශය අදහස් කරන්නේ මොකද්ද නැත්නම් මොකද්ද ඒ යහපත් ජීව පැවැත්ම කියන එක ਸਰුවචනාංශේ ප්‍රශ්නයක් වශයෙන් නගනවා සම්මා ජීවම් පහම් බික්කවේ දුයන් වදාමි ඊට පස්සේ කියනවා මහන්නේ මේ විදිහට වැරදි ජීවන රටාව නැත්නම් අවතුම් පැවතුම් ආජීවය අතහැරලා යහපත් පැත්තට යනකොට ඒක එක සැරෙන් කරන්න බෑ ක්‍රම දෙකකින් දෙතාවරව කරන්න වෙන්නේ අත්තිබික්කවේ සම්මා ආජීවෝ සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්කා. තාමත් ආශ්‍රව සහිත නැත්නම් කෙලස් මණ්ඩි තාම තියෙනවා. නමුත් අර වගේ නරක දේවල් කරන්නේ හොඳ පැත්තට වැටලා තියෙනවා. භව සම්පatti ලබා දෙන ජීවන රටාවක් තියෙනවා. නැත්නම් සම්මා ආජීවයක් තියෙනවා. ඒක තමයි ඇත්තටම යෝගාවචරේකට අවශ්‍ය වෙන්නේ යම් ප්‍රමාණකට Taman දන්නවා මිච්ඡා ජීවය හොඳ නෑ ඒ වෙනකොට මම සම්මා ජීවී සරණ යන්න ඕනේ නමුත් ඒක හැරෙන්න මට සුද්ධ උත්කෘෂ්ඨ මට්ටමට යන්න බෑ ඒ නිසා ඉස්ලාමයේ සංසාරයට මේ සම්මුතියට ලෝකේ පවතින චාරිත්‍රය යටතේ කලයක්ක් තියෙනවා අන්න ඒක අපි සාමාන්‍යයෙන් පැවිදි වුණාට පස්සේ කරන්නේ අපේ ගුරු પરම්පරාවෙන් ආපු ක්‍රමයේ ඒ චාරිත්‍ර ඒක પરම්පරානුගත චාරිත්‍ර පවත්වන්නේ. මුළු ශාසනයටම එහෙම නැත්නම් විශ්වගත தත්වයෙන් මේක සරුවචනංශේ වර්ණගෙන සූත්‍රයක් වශයෙන් අපිට ත්‍රිපිටකේ බලනකොට පේන්නේ මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව. ඒකෙදී සරුවචනංශේ විස්තර සහිත වෙලා අරගෙන භික්ෂුවකට මේකෙදිත් භික්ෂුවකට කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ මේ ආර්ය වංශ ප්‍රතිපදාව පෙන්ලා දීලා ඒකේ ඉස්සල්ලා පෙන්වන්නේ කෙලින්ම ආජීවය සකස් කරගන්න හැටි. ඒ සකස් කරලා ඉවරලා ඒ සූත්‍රය නිම වෙනකොට එවැනි සකස් කරගන්න ආජීවයකින් මොනතරම් ඍජු හා වක්‍ර ක්‍රමයට භාවනාවට අනුග්‍රහ ලැබෙනවද කියන එක තමයි සූත්‍රයේ කුළු ගැන්වෙන්නේ එතනින්. සූත්‍රයේ නිමා වෙන්නේ එතනින්. ඉතින් මේ ආරියංශ සූත්‍ර දේශනාව මම ඊයේත් මතක් කරගත්ත විදිහට ඕනෑම රටකට වැඩිය ශ්‍රී ලාංකික බෞද්ධයා පුදුමාකාර ගරුසරුවක් කරලා තියෙනවා. ඒක හොඳට පේනවා පසු කාලීනව සංග්‍රහ කරගත්ත පාලි පාඨ මංජරිය රසවාහිනිය වාගේ පොඩි දරුවන්ගේ පාලි ගැනීම සඳහා අත්පොත් වශයෙන් සකස් කරපු ඒ කතාවල ලංකාවේදී මේ ආර්ය වංශ ප්‍රතිපදාව විශේෂයි මිනිස්සු දක්වපු ගෞරවයත් ඒ හරහා වෙච්ච යම් යම් රසවත් සිද්ධීන් හරියට මතක් කරලා තියෙනවා ඒ යුගයේ අනිකුත් රටවල් වල ඒ pāli පොත් ලියුණාට ආධුනිකයන් සඳහා ආර්ය වංශයේ ඉච්ඡරම තනක් දීලා තිබිලා නැහැ ඒ නිසා හොඳට සලකලා බැලුවොත් ලංකාව අනිකුත් ඉන්දියාවට පස්සේ නැත්නම් ඉන්දියාවට පරිබාහිරව අනිකුත් මුළු ලෝකෙටම මේ ධර්මයේ දෙන්න තරම් ධර්මාදීපයක් බවට පත්වීමේ රහසක් මේකේ ව්‍යංගාර්ථයෙන් කියවෙනවා. ඒ සඳහා රටේ රටවැස්සෝ විතරක් නෙවෙයි රජ්ජුරුවොත් බුදුම අනුග්‍රහයක් කළා තියෙනවා. ගිහියන් වශයෙන් ඉන්න රජුර රටවස විතරක් නෙවෙයි භික්ෂුන් වහන්සේලාත් ඒකට අනුග්‍රහ කරපු නිසා ඒ වගේම ආර්යවංශ සූත්‍ර ප්‍රතිපදාව නැත්නම් ආර්යවංශ ප්‍රතිපදාවට ගරු කරපු නිසා සියල්ලංගෙම අතර හොඳ යහ ජීවනයක් අන්‍යෝන්‍ය අවබෝධයක් සහ ගෞරවයක් ඇති වෙලා සියලු දෙනාම මධ්‍යම ප්‍රතිපදාවට වැටිලා පරිසර දූෂණය අඩු කරගෙන චිත්ත දූෂණ අඩු කරගෙන Taman හම්බෙච්ච මේ වටිනා කාලය වැඩි වැඩියෙන් සාසනික කටයුතු කරගන්න අඬ අරපාමින් කෑකොස්සන් ගහමින් අනුන්ට කරදර කරන විනුවට හැදිච්ච ලස්සන ගැමි ආර්ථිකයත් එක්ක යන ජීවන රටාවකට මේ ආර්යවංශ පෙත ප්‍රතිපදාව ලස්සන පාරක් පෙන්නනවා. නමුත් ඒක පිළිබඳව ගවේෂණ කරගෙන යනකොට මේ රහස ලංකාවට ඉස්සෙල්ලා අශෝක රජතුමා අශෝක ධර්මය ප්‍රකාශයටපත් කළ විවස්ථාගත කරනකොට මේ අරිවංශ ප්‍රතිපදාට සෑහෙන කෞරවයක් කරලා තියෙනවා. ඒ අශෝක රජුතාජ්‍ය තමයි අපි ලෝකේ සාමාන්‍ය ඉතිහාසය බැලුවත් බෞද්ධයන් බැලුවත් ලෝකේ පහළ වෙච්ච හොඳම අධිරාජ්‍යවරයෙක් වශයෙන් සඳහන් කරන්නේ මේ චක්‍රවර්ති නොවුනට ඒ අශෝක රාජ්‍ය රාජ්‍ය කෙරුවේ බුද්ධ ධර්මයේ නෙවෙයි බුද්ධ ධර්මයේ සාරය අරගෙන අශෝක ධර්මය හදවුවා. අශෝක ධර්මය හදලා කාටත් පිළිගන්න පුළුවන් පොදු ඒ පංචිල් පදපා ඒ වගේ මේ කිනකාට ගරු කිරීම සත්ව අනුකම්පාව පරිසරයට ගරු කිරීම තාමත්ම අලපිරිමැසුම් දායක ජීවිතය මම මේ වගේ ධර්ම ටිකක් රැස් කරා. අන්න ඒකට මේ බබ්රුල සෙල්ලිපි වගේ තැන්වල මේ ආර්යවංශ ප්‍රතිපදාව ගරු කරලා ඔක්කොටම උගන්වලා තිබිලා තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවායි කියලා. ඒ ආభాෂයෙන් දන්නේ ලංකාවට ආවට පස්සේ ඇත්තටම ලංකාව ඉස්ලාම නම් මහින්ද මහරතන් වහන්සේ චුල්ලහත් පදෝපන සූත්‍රයෙන් දේශනා කරාට ශාසනය පිහිටිනකොට මේ ආර්යවංශ සූත්‍ර දේශනාව බොහොම තෙදවත් බලවත් තිබිලා තියෙනවා. ඉතින් ආර්යවංශ සූත්‍ර දේශනා කරනකොට ඒ ආර්යවංශ භානක ස්වාමීන් වහන්සේලා ඒකේ පිළිවෙත හොඳට රැව් පිළිරව් දෙන විදිහට ඒක ඊටාත්ම సౌందర్యාත්මක ගාක් ජීවිතයට ආර්ථික දේශපාලන සමාජික වශයෙන් හැඩගැස්මක් ලබා දෙන ඒ වගේම භාවනාට යොමුක් ලබා දෙන හැම පැත්තක්ම වර නගනගා ඔප් නංගෝ නංගෝ තමයි කතා කරන්නේ ඒක නිසා ඒ ආර්යවංශ සූත්‍ර දේශක ස්වාමීන් වහන්සේලා පෙන්ලා දෙනවා මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා සර්වචන් වහන්සේ ගුණපද හතකින් සර්ව සතිපට්ඨාන සූත්‍රය අගය කරා. ඒකායන වයම් බික්ක වීමග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමන සත්තගමාය ඥායස අධිකමාය නිබ්බානස සච්ච කිරියාය කියලා මේ මම මේ ඉස්සරහට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ මේ සතිපට්ඨානය යම් කිසි කෙනෙක් වඩනවනම් මෙන්න මේ මේ ආනිසංස ලැබෙනවායි කියලා. මේ මේ අරියමංස සූත්‍ර දේශනාවේ ගුණපද 8කින් සංග්‍රහ කරලා තියෙනවා. සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා සපත්‍ර ජේතවනාරාමයට රැස් වෙච්ච සිවණක් පිරිසට සර්වඥ ඉස්ලාම හඳුන්වා දීමක් කරනවා චත්තාරෝ මේ භික්කවේ අරිය වංශා ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා සංකින්නා සංකින්න පුබ්බා නසංකීයති නසංකීසන්ති අපපතිකුට්ටේහි සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි කිය. සර්වඥාන්සේ මේ පිරිසට කියයි අරිය වංශස් ප්‍රතිවදාව දෙන්නේ ඉස්සර වෙලා කියනවා මහන්නේ මේ ආකාරෝ දේශනා ආර්ය වංශ සූත්‍රයේ ආර්ය වංශ හතරක් තියෙනවා. චත්තාරෝ මේ භික්කවේ අරිය වංශා අරිවංශ නාමත් සර්වචනාංශයකට පටබඳලා තියෙනවා මේ දේශනා කරන හදන ප්‍රතිපදාවට. අග්ගඤ්ඤ. සියලුම ඉගැන්වීම අතර අග්‍රයි. අග්ගඤ්ඤ කියන පදේ අපි සාමාන්‍ය සිංහල දාන අග්‍ර සංස්කෘත පදේ අග්‍ර. රත්ත්‍ඥයි කියලා කියන්නේ චිර රාත්‍රඥයි. බොහෝමත්ම කාලයක් මේක මිනිස්යාගේ පරිණාමයත් එක්ක ශිෂ්ටාචාරයත් එක්ක සදාචාරයත් එක්ක සම සමව ගමන් කරලා තියෙනවා. ඒක නිසා අතීතයට බලන ගියොත් ඒ රාත්‍රඥ බව වැඩි රාත්‍රී ගානක් ශිෂ්ට මනුෂ්‍යයත් එක්ක සමග ගත කරන බව. අග්ගඤ්ඤ රත්ඤ්ඤ වංශඤ්ඤ. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ ආර්යවංශ ප්‍රතිපදාවටපත් වුණා නම් එයා ආර්ය වංශයේට බ්‍රහ්ම වංශයේට නෑකම් කියන පටන් ගන්නවා. ඒ නිසා ඒ ආර්ය වංශයට බ්‍රහ්ම වංශයට ආර කියන මේ ආර්ය වංශය සියලු වංශ අතර නැත්නම් මිනිසෙන් අතර තියෙන බ්‍රාහ්මණ ශස්ත්‍රීය ක්ෂුද්‍ර වෛශ්‍රව කියන වංශ වගේ නෙවෙයි මේ වංශේ ආර්ය වංශයේ අග්ගඤ්ඤ රත්ඤ්ඤ වංශඤ්ඤයි අන්තිම නික්ලේ නික්ලේශී හරිම පිවිතුරුයි ඒක නිසා අනිකුත් කුලවංශිකයන් අතර තම තමන්ගේ වංශය විචුරුකම කතා කරාට වැඩිය ආර්ය වංශය ගත කරන අයගේ ඒ වංශ කතාව ඉතාමත්ම වංශවත් කියලා කියනවා. අග්ගඤ්ඤ රත්ඤ්ඤ වංශඤ්ඤා පෝරාණ බොහෝමත්ම පැරණි දැන් සරුවච්චන් වහන්සේ ගැන අපේ ගෞතම සිරි සරුවච්චන් වහන්සේ ගැන කතා කරනකොට ආර්ය වංශ ධර්ම දේශනාවල කියනවා අපේ බුදුහාමුදුරුවෝ මනෝ ප්‍රනිදාය වාග් ප්‍රනිදාය වශයෙන් පාරමිතා පුරණ කාලේ 512028 නමක් සරුවච්චන් වහන්සේලා දැකලා තියෙනවා කියලා. ඒ 5 ලක්ෂයේදී 3 ලක්ෂයක් මනෝ ප්‍රනිදාය වශයෙන් 2 ලක්ෂයක් වාග් ප්‍රනිදාය වශයෙන් 28ක් ස්වාමින් වහන්සේලා විවරණ ලැබුවට පස්සේ ඉතින් අතීත මතකයේ සම්පූර්ණයෙන්ම පිරිසිඳින අවේ ගෞතම සිරි සරුවච්චන් වහන්සේ සඳහන් කළා කියනවා ඉතාමත් පැරණි අතීතෙට ගියත් ඒ සෑම සරුවච්චන් වහන්සේ නමක්ම මේ ආර්යවංශ ප්‍රතිපදාව තමන්ගේ ජීවන කාලය ඇතුළත ශ්‍රාවක ශ්‍රාවිකාවන් පුරුදු කළා තියෙනවා. සරුවච්චන් වහන්සේගේ අභාවයෙන් පස්සේ ධර්මයේ තියෙන තාක්කල් මේක දන්නේ නැත්තෝ මේක ඉතාමත්ම වංශවද්දයක් විදියට ඉතාමත්ම අග්‍ර දෙයක් විදියට අකගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පෙරවිසූ කඳ පිළිවෙත දිගේ කොච්චර කෙලවරට ගියත් ධර්මානුකූල ජීවිත ගත කරපු ආගමාන ජීවිත ගත කරපු ශිෂ්ට සම්පන්න මිනිසයන් අතර පැරණිම ධර්මතාවයක් මේක. ඕරාණ අසංකින්නා මේක කවදාකවත් මේ කාලාන්තරගත වුණත් බුද්ධ කල්පගත වුණත් දේශ දේශාන්තර වලට ගියත් මේ ආර්යවංශ ධර්ම දේශනාව වෙන දේවල්ත් එක්ක මුහු වෙන්නේ නැහැ සංකර වෙන්නේ නැහැ අවුල් පාස ඇති කරගන්නේ. වෙනස කියන මේක කලවම් කරන්න බෑ. අසංකින්න. සංකීර්ණ වෙනවයි කියලා කියන්නේ සංකින්න කියන පදේ අසංකින්න. අසංකින්න පුබ්බා. ਸਰවඥාන්සේ අතීතේ කල්පනා කරලා කියනවා ඒ ਸਰවඥාන්සගේ ධර්ම තියෙදි එක එකන එක එක විදිහට ධර්ම කොටස් වෙනස් කරන්න හදනවා, සිවුර වෙනස් කරන්න හදනවා, පින්නපාත ක්‍රම වෙනස් කරන්න හදනවා, සීනාසන වෙනස් කරන්න හදනවා, බෙහෙත් පිළිකර වෙනස් කරන්න හදනවා, භාවනා ක්‍රම වෙනස් කරන්න හදනවා. නමුත් මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ එවැනි නව මං පෙත් දිගේ හොයන්න හදන මේ මනුස්ස හිතේ සම්පූර්ණයෙන් පැත්තකටලා හිට ගන්නවා මොන විදියෙන්වත් කලවම් කරන්න බෑ. මොන විදියෙන්වත් ඒක අවුල් පාසයක් බාටපත් කරන්න බෑ. ඒකේ අසංකීර්ණ පොබ්බා අසංකීර්ණ භාවයේ ඈතට දිස් වෙනවා. නසංකීයති. සර්වඥ කියන මේ බුද්ධ ශාසනය කලවන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය කාට හරි අවශ්‍ය නම් මේ බ්‍රහ්මංශයට යන්න කාටට ඕනනම් ආර්ය වංශයට යන්න මේ වංශේ චාරිත්‍ර ටික දැනගන්න ඕනේ. චාරිත්‍රික දැනගත්තොත් <clears throat> තමන් හරියට අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප ක්‍රමයට ගියොත් ඒක කවදාකවත් කෙලෙසිලා නැහැ gediye pitimma කහ කෑල්ල දෙකට ගැඩුවගේ දැනටත් තියෙනවා. ඒක සරුවචනාංශයේ මේ ශාසනයටත් සහතික කර තිනවා අසංකින්න බබාසන සංකීයති නසංකී ඉස්සන්ති කියලා බුදුහාම කියනවා මත්තර පහරින ගාස්නේ. මෛත්‍රී බුද්ධ ශාසනයේ කවුරු හරි අත්දකින්න ගියත් එදාටත් මේ සුවඳ මේ ආර්ය වංශ ධර්ම දේශනා සුවඳ එහෙමමයි. සංකීර්ණත් නැහැ සංකීර්ණ වෙලත් නැහැ දැනටත් සංකීර්ණ නැහැ මත්තර සංකීර්ණ වෙන්නෙත් නැහැ. නසංකී ඉස්සන්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණී මේ ප්‍රතිපදාව රැක්කොත් ඒ කියන්නේ ආර්ය වංශ ප්‍රතිපදාව රැක්කොත් මේ සම්‍යක් ආජීවයේ පුරුදු කළොත් අපපතිකොට්ටේ සමනේ බ්‍රාහ්මණී වෙන්න මොනම ආගමක හෝ පැවිදි වෙලා ඉන්න ශ්‍රමණියෙක් බ්‍රාහ්මණේ පඬිතේ කල්යාණ මිත්‍රෙක් කවදාකවත් මේකට නිඳා කරන්නේ නැහැ. කවදාකවත් මේකට පහත් කළා කතා කරන්නේ නැහැ. ඒ තරම්ම උත්කෘෂ්ඨ දෙයක් කියලා ලස්සන පදාටකින් සර්වචනාංශ මේක සූත්‍ර දේශනාව ඉදිරිපත් කරන්න ඉස්සර වෙලා ඉදිරිපත් කරනකොටම පේනවා ඒකේ ලොකු තෙදක්. එහෙම නැත්නම් ලොකු බරසාර ගතියක්, පැතිරිච්ච ගතියක් මේ ආර්ය වංශ ධර්ම දේශනාවේ තියෙනවා. ඒක මේ සරුවචන් වංශගේ ශ්‍රීමුක දේශනාවෙත් තියෙනවා. අපේ ආචාර්ය પરම්පරාවේ අපි අටුව දහසින් කිව්වොත් සිංහල බුද්ධ ආගමෙත් තියෙනවා. ඒ වගේම මේ කතා ශරීරයට බැස්සොත් නැත්නම් මේ ආර්ය වංශ ප්‍රතිපදා පෙන්වන්න හදන අන්තර්ගතයට බැස්සොත් ඒකට යෙදෙන්න යෙදෙන්න මේකේ බරසාරකම යෙදෙන්න යෙදෙන්න ඒකේ තියෙන පීවිතුරුකම තම තමන් වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා භාවනා කරන කෙනෙක් භාවනා කරන කෙනෙකුට වඩා කියන්න වෙන්නේ තමන් සම්මාදිටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන පිට දිගේ ඉදිරියට යනකොට මගේ ජීවන රටා මගේ අවතුම් පැවතුම් මගේ ආජීවයේ කෙසේ සකස් විය යුතුද කියලා උත්සුක වෙන යම් කෙනෙක් ඉන්නවා නම් අභ්‍යන්තර සාසනය ගැන හෝ බාහිර සාසනය ගැන ඒ කෙනාට මේක දන්නේ නැතුව ආර්යවංශ ප්‍රතිපදාව දන්නේ නැතුව හරි අමාරුයි ඉදිරි ප්‍රාසම සකස් කරගන්න. ඉතින් ඒක නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ග කතාවේදී මට හිතෙනවා මේ ආර්ය ආර්යවංශ සූත්‍ර දේශනාව සාධක සූත්‍රයක් වශයෙන් අපි ඉදිරිපත් කරගත්තොත් හැම කෙනාටම කොයි පැත්තකින් හරි ජීවිතයේ සංවිධානයක් ජීවිතයේ ගුණයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ විදිහට හඳුන්වා දීම දුන්නට පස්සේ අපි ලැබිලා තියෙන කාලය අනුව අපි බහිමු සූත්‍රයේ අන්තර්ගතයට එහෙම නැත්නම් ආර්යවංශ සූත්‍ර දේශනාව කියන්නේ මොකක්ද කියලා බලන්න ඒකෙදී කියලා තියෙන්නේ චී ආර්ය වංශ හතරක් තියෙනවා. චීවර ආර්ය වංශය, පිණ්ඩපාත ආර්ය වංශය, සීනාසන ආර්ය වංශය සහ භාවනාරාමත ආර්ය වංශය කියලා. ඒකේ චීවර ආර්ය වංශය නැත්නම් සිවුර පිළිබඳව පැවතුම් පැවතුම් ටික සඳහන් කරන්න සරුවචනසේ ඉදබික්කවේ සන්තුට්ඨෝ හෝති ිතරීතර චීවරේන ිතරීතර චීවර සන්තුට්ඨිය ආච වන්නවාදී නච චීවර හේතු අනේසනං අපපතිරූපං ආපද්‍යති අලද්දාච චීවරන්න පරිතස්සති ලද්දාච චීවරං අග්ගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති තායචපන සීව චීවර සන්තුට්ඨිය නේවත්තුක්කං සේති නොපරං වම්බෙහෙති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිෂ්ඨතෝ අයං උච්චති භික්කවේ බික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ ඨිතෝ කියලා වාක්‍ය කාණ්ඩය දේශනා කරනවා මේක ඇතුළේ තියෙනවා පුදුමාකාර චීවර පිළිබඳව දැක්විය යුතු අවතුම් බව. ඉතින් මම මුලින්ම සඳහන් කරා මේ ආර්ය වංශ දේශනා වගේ බුදුහාමුදුරෝ මේ අත්‍යන්ත දේවල් දෙන්නේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට. මොකද ඒ ඇත්තෝ දැනටමත් ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීහිතා බවටපත් වෙලා බුදුහාමුදුරුත් එක්ක සමීපත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඇත්තන්ට බුදලි ලියලා දෙන්න වගේ තමයි විශ්ින් ගරු කටයුතු ධර්ම කොටස් ටිකක් ඒ ඇත්තන තියලා තිනවා ඉස්සරහට කරදර නැති ජීවිතයක් ගත කරන්න. මම ඉස්සල්ලාම මේ සූත්‍රය ඇහුවේ ගිහියෙක්ව ඉඳගෙන නිල්ලඹෙදී අපේ තාඹකර කරුකඩේතු ආනන්දසිරි ස්වාමීන් වහන්සේ වඩම්මගෙන. ඒ වෙලාවේදී සම්පූර්ණ සංවිධානය කරගත්තා මේ සූත්‍රය අහන වෙලාවේදී මට කිසි බාධාවක් නැතුව මේක කන පුරා අහගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකදී එතකොට මේ ආසන්නේ මම හිතියේ ලංකදීම පැවිදි වෙනවා කියන අදහසේ නමුත් ඒ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන හතර කියනකොට චීවර පින්ඩපාත සේනාසන භාවනාරාමතා කියනකොටම මේක තන්නේ කරම භික්ෂුන් වහන්සේලා සඳහා කියවෙන එකක් නිසා සෑහෙන හීනමානයක් මට එන්න පටන් අරගත්තා මේ බුදුරජාණන් වහන්සේ දෙන්න ආතර මේ දෑවැද්ද ගන්න මම තම ලෑස්ති නැහැ කියලා. මම නිකම්ම නිකන් අමු ගිහියෙක්. නමුත් ඒක අහගෙන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ ඒකහමාරක දේශනාවක් කරේ මුළු දිගටම කඳුළු වැටෙන්න පටන් අරගත්තා. දිගෙන් දිගට දිගෙන් දිගට නිකන් පරණ අහලා පුරුදු සින්දුවක් ආය අහනකොට වගේ. ඇති ඈත කවදාද අහලා තියෙන එකක් මේ නැවත අහන්න කියලා වගේ ඊට පස්සේ මං කීප දෙනෙක් ලාවට ගිහිලා ඇව්වා දැන් ඉතින් මේ බුරුමේ මේ ආර්ය වංශයේ මේ කියන ප්‍රතිපදාව අපිට නැහැ නේ අපි ගියෝ නේද කියලා. නමුත් හුඟක් සංඝ පිටුන් වහන්සේලා උත්සාහ කළා. ඇත්තටම ආනන්ද චිර ස්වාමීන් වහන්සේ ධර්මයේදී දේශනා කරා මේ විදියට භික්ෂූන් අරබයා චීවරය ගැන කතා කරාට මේක එහෙමම ගිහියන්ගේ ඇඳුම හා සම්බන්ධ කරලා ගන්න පුළුවන්. ඉද බික්කවේ බික්කු සන්තුට්ඨෝ හොති ඊතරීතර චීවරේන. මේ නිසා මේකට කියන්නේ ඊතරීතර චීවර සන්තුට්ටි මහාර්ය වංශී කියලා. ඊතර සන්තුට්ට හොති කියලා කියන්නේ සතුටු වෙනවා. මොකටද? ඊතරීතර ජීවන ලදයන් ශූරකින් සතුටු වෙනවා. ආජීවයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි සන්තුට්ටෝ හෝති. මේ සතුට තමයි භාවනා ජීවිතයේ තියෙන ඉදිරි ගැම්ම. ඒ නිසා හරියට ප්‍රතිපදාව දන්නවොත් නැත්නම් හරියට ආජීවයේ දන්නවනම් භාවනා ජීවිතේ බොහොම සෙල්ලම් ගමනක්. ඒක දන්නේ නැත්නම් කටකොලක්. නමුත් අපි පටන් ගන්නකොට ගොඩක් වෙලට කටකොලෙන් පටන් අරගන්නේ ආශාව තිබුණාට අපි ඒකට සූදානම් නැති නිසා නමුත් එන්න එන්න එන්න භාවනා කරනකොට සතිය වඩනකොට වඩනකොට සද්ධාව වැඩනකොට වැඩනකොට ක්‍රමානුකූල සම්බන්ධ වෙනකොට මේ ආජීවයත් නැත්නම් මේ ආර්යවංශ ප්‍රතිපදාවත් ලං කරනකොට මේ දෙක සීහෙනකොට පෑහෙනකොට හරි ලස්සන සුන්දර ගමනකට වැටෙනවා ඉතින් මේක බුද්ධ ආගමේ වැඩි ඔපදාලා පෙන්වන්නේ නැහැ. බුද්ධ ආගමේ පෙන්වන්න දන්නේ නිතරම අනිච්චන් දුක්ඛං අනත්තං කියාගෙන ආශුවේ බල බල මරණානුසුතිය කරගෙන චෙක්කුණු පංචස්කන්ධය හරි ශෞතු කිය කිය ඉන්නේ තමයි. නමුත් බුද්ධ දේශනාවේ එහෙම දුක්ඛ සත්‍ය ඉස්සර කළා තිබ්බට බොහෝම සුන්දර ගමනක් මේකදී. ඒක නිසා ඒ දුෂ්කරතාවය වැඩි වුණාට මොකද ඒ තියෙන ක්‍රමවේදයේ තියෙන සුන්දර භාවය නිසා ਸਰවඥාන්සේගේ නවාරාදී ගුදුගුණ වල තියෙන සුගතෝ කියලා ගුණයක්. ඉතිපිසෝ ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ සුගත කියලා කියන්නේ සුන්දර ලෙස මේ ගමන නිම කරා අන්තිම දුෂ්කර ගමන කිසිම ගුරුවරයෙක් නැහැ ශිවපසදායකයෙක් නැහැ සේනාසනයක් නැහැ ප්‍රතිපදාවක් නැහැ භාවනා කමටහනක් දෙන්න කෙනෙක් නැහැ කමටහනක් දන්නෙත් නැහැ මේ විදිහට ගියේ මහබෝසතන් වහන්සේ නිම කරාට පස්සේ ගම මම සුන්දර ගමනක් ගියයි කියලා. ඒ වගේ මෙවැනි සුන්දර ගමනක් යන ධර්මයක් දේශනා කරා. ඊ ගමනේ වැඩ කරන අයටත් එන්න තියෙන දුක් රාශියක් වළක්වලා ਸਰවචනසේ දේශනා කරපු සුන්දරත්වය ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා මේ භාවනා ජීවිතයට ගත කරන අනන්ත අප්‍රමාණ දුක් සංසාරයක වටලා ඉන්න මේ සත්වයින්ට බුදුරජාණන්ච හරියට ඉර ගහලා පෙත ඇඳලා දීපු නිසා අනවශ්‍ය දුක් කංකටළු රාශියක් බුදුහාඳුර අයින් කළ දැම්මා මෙන්න මේ වට වට යන්න එපා. ගියොත් කරදරයි, පටල වෙනවා, සංකර වෙනවා, අවුල් වෙනවා කියලා බොහොම ලස්සනට එන්න තියෙන දුක් රාශියක් අයින් කරා. ඒ වගේම ඊගාට එනේන හොඳ ප්‍රස්තාව ලබා ගැනීමේ තියෙන දක්ෂතාවයට කුසලතාවය කියලා මේකට කියනවා. ඒ කුසලතාවය නිසා තමන් පැකිලෙන තතරණ තතර තෙප්‍රමාණ අවස්ථාවේදී බුදුහාමර කෙලින්ම තල්ලුවක් තල්ලු කරලා දීලා කියනවා ඊගාට තියෙන සැපේට අනුමෝදන් වෙයක්. ඒ සමාදන් වෙයක්. උපසම්පාදනය කරපන්. එතකොට එන්න එන්න දහිත එනවයි කියලා බහුන්නං වතසෝ භගවා සුඛා උපහත්තා. අම්මා අප්පා කාලෙවත් හිතා ගන්න බැරි. මොනම කෙනෙකුටවත් අපිට පෙන්ලා දෙන්න බැරි පුදුමාකාර සුඛ සම්පatti රාශියක් පුත්‍රජානනාචි මතු කළා දීලා තිබුණා. ඒ නිසා උන්වහන්සේගේ දේශනා විලාසයත් හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය එන්නේ තන්නේ කරම මේ තනි වචනෙන් සන්තුට්ඨෝ හෝති කියන වචනේ. මේ සතුට හතර ආකාරයකින් ගන්න හැටි තමයි ආරිවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ ඉද බික්ක වේ බික්කු සන්තුට්ඨෝ hoti iter iter චීවරේ. මහන්නේ මේ ශාසනයේ මේ ආරිවංශ ප්‍රතිපදාව රකින්න භික්ෂුව ලදයම් චීවරකින් සතුට වෙනවා. අපි ඒක ඊයකට ගත්තොත් ඊය ගණන් ගන්න තියෙන්නේ තමයි ලැබෙන ඇඳුමකින් සතුට වෙනවා. ඉතින් මේක ඇඳුම් මොහොතට යොගී මහා කටළු කතාවක්. අපේ ලංකාවේ ආර්ථිකයේ තිබුණේ තේ රබර් පොල් වල. ප්‍රධාන අපනයන භෝග ප්‍රධාන ආතෙන් දැන් හුඟක් වෙලාවට අපිට විදේශ විනිමය ලැබෙන්නේ ඇඳුම් කර්මාන්ත. මොකද කිසි කෙනෙක් කැමති නැහැ දැන් තියෙන ඇඳුම් මොහොතට ඊගාව එන්නේ එකේ එන්නකම් බලන් ඉන්නේ මේ මොහොතේ මාරු කරන්නේ. ඒ මාත්‍රේ මාර කරවන් අපි හිතන අපි සමාජශීලී අපි මේ මට්ටමේ ජීවත් වෙනවා අපේ දරුවොත් මේ මට්ටමේ ඉන්නවා අල්පගෙදෙට වැඩි අපි හොඳින් ඉන්නවයි කියලා මේ ඇඳුම් උතර හරහා අපි අපි ආජීවය කොච්චර කැත කරගන්නවද කියනවනම් අපි කොච්චරක් මේකට පහඳිනවද කියනවනම් අපි කොච්චරක් මේකට කඹරනවද කියලා කියනවනම් අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ අපිට පන්සලකට යන්න වෙලාවක් නැහැ මොකද මේ ජීවිතයෙන් 100ට කොච්චර දෝ ගාණක් ඇඳුම් සඳහා ගත කරනවා. මේක පිළිබඳව කතා කරන සුද්දෙක් කියලා තිබුණා. ඇඳුම් මොස්තර කියනවා ලෝකෙ කොච්චර තුප්පහිද කියලා කියනවනම් ඒක මාස 3න් 3ට මාරු වෙනවා කියලා. හරි දෙයක් නම් කල් අල්ලලා යන්න එපායි. කිසිම දෙයක් අල්ලලා යන්න. මේ එනවා ඒ ආපු ගමන් ඊගාව ඇඳුම් මොස්තර මේක නැති කරනවා. ඊගාවෙක එනකන් බලන්න. අද මාස 3න් 3ට මාරු වෙනවා. මේ පසුගිය දවස්වල ඒ කරපු ඇමරිකාවේදී කරන සමීක්ෂණ එලි වෙලා තියෙනවා මේ කාමයේ දැනවීම හරහා ලස්සන කාන්තාවන්ගේ හෙළුව වෙළඳ ව්‍යාපාරවල යෙදවීම හරහා මේ ඇඳුම් මොහතර කාර්යෝ මිනිස්යන්ට කවදාකවත් දුක අවබෝධ කරන්න දෙන්නේ නැතුව පුරය උරංගනාවන්ගෙන් සහ පුරවැසියන්ගෙන් පුරවලා මේක දුප්පතුන් නැති ලෝකයක් වඩපත් කරලා ලෙඩ්ඩු ටික සේරම වැඩිහිටි නිවාස වලට ගාල් කරලා වැඩිහිටියෝ ටික ලෙඩ ටික තේරෙම ස්පිතාල වලට ගාල් කරලා පිස්සු ටික ඔක්කොම පිස්සන්කොටු වලට දාලා නගරේ තියාගෙන බොහෝම ලස්සනට ඔන්න බලාපල්ලා අපේ ආර්ථිකය ලස්සන මේ දෙයයන්ාංශේ මාපු ලෝකේ මේක සුරපුරන් නෙවෙයි. මේ සඳහා ඇඳුම් කර්මාන්ත කාර්යෝ පුදුමාකාර වැඩපිළිවෙලක් ගෙනන්නේ තව අවුරුදු 20කින් අපේ කෙල්ල කොච්චරක් හෙළුව පෙන්වන්න ඕනද කියන එක දැනටමත් ඒ ඇත්ත සැලසුම් කරලා ඉවරයි. අපේ කොල්ලෝ බැල්ලියක් පිටිපස්ස යන මේ පට්ටියට බැල්ලියක් පිටිපස්ස යන බල්ලෝ වගේ පිටිපස්සේ කොහොමද කෙල්ල පිටිපස්සේ යන්න ඕන කියන එක දැන් අවුරුදු 20ක් සැලසුම් කරලා ඉවරයි. අපිට බේන්නේ අලුත් මොස්තර එනවයි කියලා. නමුත් මේ හැම මොස්තරයක්ම අවුරුදු 20කට සැලසුම් කරලා ඉව ලස්සනට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිරියටපත් කරන්නේ ජනමාධ්‍ය හරහා මේ සන්තුට්ඨෝ හෝති ිතරේචර චීවරේන නැත්නම් මේ සන් ලදයන් ඇතුළකින් සතුට වීමේ බුදුරජාණන් වහන්සේගේ මේ තියෙන මේ ආජීවය සම්පූර්ණ තේරුම් අරගෙන ඒක අනිත් පැත්ත හරවලා මම හිතනවා මේ ආජීවයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණා අසංකින්න අසංකින්න පුබ්බාණ සංකීතින සංකී ඉසන්ති කියන එක අපේ මිනිස්සුන්ට වැඩිය මේ වගේ භාවනා කරන අයට වැඩිය මේ ඇඳුම් වස්ත්‍රකාරයෝ හොඳටම අවබෝධ කරගෙන ඉන්නවා කියලා. අවබෝධ කරගෙන මිනිස්සයා ඒකෙන් අනිත් පැත්ත හරවනවා. හරවල ආජීවේ නැති කරලා බණක් භාවනා කරන වෙලාවක් නැති කරලා කාමයෙන් හිත පුරවලා ඒගොල්ලන්ගේ මඩ ඉස්සරේ තර කරගෙන නාසලනු දාගත්ත ගොනික් ඇදගෙන යනවා වගේ අපි මේ ඇඳුම් මොහොතට ගියලා යනවා. ඉතින් එවැනි ලෝකෙක මුළු ලෝකෙම මොඩ් වෙන්න නම් සමාජශීලී වෙන්න නම් එනේන මොහොතට ඉන්දෝනෑ කියන සමාජික ඉගෙන ගන්න දරුවෝ සමාජ උගන්වන ගුරුවරු එහෙම නැත්නම් මේ දේශපාලනඥයන්ගේ නියාමකවරු ඉන්න ලෝකෙක යම් කිසි කෙනෙක් <clears throat> ගත්තොත් විනිශ්චයක් නෑ මම ලද යම් ඇඳුමකින් සතුට වෙනවයි කියලා ඒ මනසට මොන තරම් විශේෂකටපත් වෙන්න වෙයිද මේ Tamange මේ අහිංසක ප්‍රතිපත්තිය කරගෙන යන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන අදිෂ්ඨාන ශක්තියේ තියෙන තෙද බලන්ඩ භික්ෂුවකට මේ කහට සිවුර දාගත්තට පස්සේ ඇඟේ දාගත්තට පස්සේ ඔය සිම් සම්පූර්ණ අඳු මොහතර කර්මාන්තේ නිදාස්. මේක බම්බයක් විතර පළලයි. අත උස්සපුවාම විතර උසයි. තන්නේ කර හරි හතර ශ්‍රෙද්දක් මේකේ තියෙනවා. ඒකට කියන්නේ ආර්යහත් දජය කියලා. මේ ආර්යහත් දජය ඒ 512000ක් 28000ක් බුදුරජාන් වහන්සේලාට ඉස්සල්ලත් ඕකම තමයි. අද දක්වාමත් ඕක කඩ කපන හැටි, නූල් ගහන හැටි, මහන හැටි, පඳ පොන හැටි සේරම සම්පූර්ණ වංශානුගතයි. අන්තිම පැරණි. අන්තිම අග්‍රයි. ඒක දාගත්තට පස්සේ ඔය ඕනේ වැදු මොස්තරයකට වැඩිය චූර දෙපට පොරලා දෙවුර වහලා ඇඳගත්තට පස්සේ බලන්න එකේ තියෙන තෙද ඔය මොනම ඇඳුම් මොස්තර කාර්යයකට කිට්ටු කරන්න බෑ. භික්ෂුවක් හරියට කන් වදින්න ලැහැත්ලා දිගුර වහලා සිගුර පොරලා ගත්තට පස්සේ ඒකේ තියෙන තෙද මොන තාලෙකිවත් බ්‍රහ්මේකටවත් විසඳන්න බෑ. මේකට කවුරුවක්වත් නිඳ කරන්නේ නෑ. නිඳ කරන්නත් බෑ. බුදුහන්සෝ ඉස්සරහට පොරොන්දර නිඳ වෙන්නේත් නෑ කියලා. ඒ නිසා මේ ලද යම් චූරකින් සතුටු වීමත් ඒ වගේම මේ බුදුහාඳුර පොරෝප චූරණ තමයි මම මේ පොරවන්නේ. මහා කාශ්‍යප මහරතනාසේ පරෝපසූර තමයි මම මේ පොරවන්නේ කියලා එක සම්පූර්ණ විඥානකූලව සම්ප්‍රදානකූල ආරණ්‍ය ක්‍රමයට ඒක හති ගැසලා පෙරවගත්තට පස්සේ අර මුළු ලෝකයේත් එක්ක සටනම් මොනවාක්වත් නැත්තේ නෑ මෙන්න ආර්ය වංශ ප්‍රතිපදා හැටියට කටයුතු කළොත් ඒ මනසට සිවුරු වලින් නැත්නම් ඇඳුම් වලින් හම්බෙට දෙන කාලේ නාස්ති කිරීම විතර්ක මොනවාක්වත් නැතුව මේ ලදයන් සිවුරකින් සතුටු වීම බුදුමාකාර පැමිණෙන්න තියෙන දුක් රාශියක් අයින් කිරීම. කවුරු හරි හිතුවයි කියලා හිතන්නේ මේ ශිවර තුන්ලස් කළම හඳ ඕනයි කියලා. ද රොම්බ සහකාර කරන්න ඕනි කියලා. ඒ මිනිස්යා මක බැවිලා යනවා මිසක ශිවර නම් වෙනස් කරන්න බෑ. මොන තාලකින්වත් මේ ශිවරට කෑල්ලක් එකතු කරන්න හැදුවොත් කරපමනුසයට වෙන වෙනවා මිසක්කා ශිවර කාදාවත් වෙනස් වෙන්නේ ඒක නිසා අපේ ලංකා රාජ්‍යයේ මට මතක අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ සිංහලගේ ආර්ය සිංහල ඇඳුම කියලා එකක් හදන්න හැදුවා. කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ඒ જાතියට මෙන්න මේකයි අපේ ඇඳුම කියලා. හැම જાතියකම තියෙනවනේ national costume එකක් නැත්නම් જાතික ඇඳුමක් කියලා. අපේ එකේ විතර කක්ක ඇඳුමක්. ඒ කියන්නේ කක්ක කරගන්න හැටි ඇඳුම් අනුව එන්න එන જાති වලට සංකර වෙලා යනවා. පොදු කියලා එකක් නැහැ. ඉතින් ඒහු ලෝකයක ගිහිව ඉඳගෙන මේ ආජීවය රකින්න ගත්තොත් රෙද්ද පිළිබඳව නැත්නම් ඇඳුම් පිළිබඳව හරි සටනක් හරි යුද්ධ ප්‍රකාශ කිරීමක් කරන්න වෙනවා. නමුත් මේ සන්තුට්ඨ හොත ඉතර ඉතර චීවරයෙන් කියන ලදයම් සිවුටකින් සතුටු වීම ඒ වගේම ඉතර ඉතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී ලදයම් චූරකින් සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරනවා. දැන් ජීව ඉඳගෙන අපි ලදයන් සුදු මේ වගේ සුදු රෙද්දක් අඳින්න කියලා අපි මේ Taman ගිවිස ගත්තයි කියලා හිතන තමන් පොරොන්දුවක් ගත්තා නැත්නම් අදිෂ්ඨානයක් ගත්තා කියලා නමුත් මේක ಗುಣ ප්‍රකාශ කරන්න කිව්වොත් ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා ගුටි කනවා දරුවන්ගේ තාත්තාගේ පෙන් කළන කාලේ පෙස්සු කෙල්ලවල අපිටත් දැන් එනවාද සුදු අඳන්නේ ඒව හරියන්නේ අපිට ඕනේ මෙන්න මේ නම තියෙන රෙද්ද කියලා ඒ ඒ කතා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ වර්ණනා කරන්න ගත්තොත් එimhe ඕගොල්ලෝ විසංකොඩුවට යනවා. මේ හිටියා ඉස්සර ඉස්කෝලේ මාත්‍යෙක ඉස්කෝලේ මාත්‍යා මේ පැරණි ජාති මිනිස්සෙක් ඉතින් මිනිසයා පෙන්ෂන් එකේ තමයි ජීවත් වෙන්නේ හැබැයි අපේ කැපකාරකම් කරා. ඉතින් මේ මිනිසයා කියනවා ඉතින් ගෙදර ගියාම දරුවගෙන් හරීම ලොකු පරපතල අභියෝගයක්ලු මේ අලුත් ජාති බෙල් බොටම් කුද මන් දැන මොකක්ද හරි කලිසමක් කරන් දෙන්නේ. ඉස්කෝලේ යන්නෙත් නැතුළු ගෙදර හැමතැනම අවුලයි. ඒ තේ මිනිසයා මාස 3ක විතර පඩිය ඉතුරු කරලා දරුවට කිව්වලු එහෙනම් මේ මේ ඔබ ඉල්ලන ගාන තියෙන උඹට ඕනේ ජාතික කල්චමක් අනබරයි. ඉතින් ඇඳගත්ත දවසේ දරුවා සක්විති රජ කෙනෙක් වාගේ අර ඇඳුම ඉඳකොට මෙයා බැලුවලු මෙයා ළඟ තිබුණු කලිසම මොකද කියලා. ඒක අම්මට දීලාලු දැලියක් පල්ලෙල්ලන්න. එයා කියනවා මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ කවදාකවත් ඉරිච්චටවත් පිසි කරන්නේ නැතුව පට තම තම ඇඳපු මට අර මෝස්තරේ වෙනස් කරපු නිසා විශ් කරපු කලිසම දකින්නකොට පපුවේ වතුර ගා ගන්න හිතනලු අනේ මුන් ඉගෙනගෙන මිනිහෙක් වුණාට පස්සේ මොනව කරයිද කියලා. මන්ට හිතා ගන්නවත් බැරිලු මෙච්චර ලස්සන ඇඳුමක් මෝස්තරේ වෙනස් කරපු නිසා විශ් කරලා දැලියක් පල්ලල්ලන්න ගන්නවා කුස්සියට අත පියන්න දානවා. ඒ නිසා ලදයන් චූරකින් සතුට වෙන එක එකක්. ඒකට තෙද බල සහිතව ලැබියම් සිවුරකින් සතුටු වීමේ ගුණ ප්‍රකාශ කිරීම කියන එකත් හොඳ විතරක් නෙවෙයි හොඳ බව පේන්න තියෙන ගතියක්. මේක සරුවචනංශ භික්ෂුන් වහන්සේලා දීලා තියෙන ආභරණයක්. ලදි සිවුරකින් ලැහැත්වයක්. ලදි සිවුරකින් සතුටුයක්. සතුටුල ගමගේ ශිෂ්‍ය પરම්පරාවටත් නෑ සබ්‍රක්‍මචාරින් වහන්සලාටත් කාටත් ලදියම් සිවුර සතුට වීම ලදියම් සිවුරකින් සතුට වීම ගුණ ප්‍රකාශ කරපන් කියලා. එතකොට සරුවචනාංශික වචනේම තමයි යන්නේ. ඒක මේ ශාසනීය කරතයි. ඒ නිසා ආජීවයේ ලේසි කියලා කියන්න පුළුවන් හරියට බ්‍රහ්මයේ ආර්යවංශ ප්‍රතිපදාව දන්නවනම් ශාසනීය කටයුතු වල Tamanට දැක ගන්න පුළුවන් ආර්ථික වශයෙන් මුත්ලීෂයක් තියෙනවා බුදුහාමුදුරු කියපු නියම ධර්ම කොටස ඊගා પરම්පරාවට දෙන්න පුළුවන් Tamanට ඒක ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් ලදයම් චුරුකින් සතුටට විතරක් නෙවෙයි ಗುಣ කතා කරන්න පුළුවන් ಗುಣකලක් කළ යුතුයි. ඒක තමයි අරිවංශ ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ වගේම නච්ච චීවර හේතු අනේෂණං අපපති රූපං ආපජ්ජති. Tamante අවශ්‍ය කරන જાති අවශ්‍ය කරන වර්ගයේ සිවුරක් නොලැබුණයි කියලා කවදාකවත් නරක ක්‍රමවලින් සිවුර හොයන්න එපයි කියලා කියනවා. එතකොට ආජීවයේ වර්ධිනවා. ලද්දේන් සතුට වෙනවා. ලද්දේ ගුණ ලැබී ගුණ කතා කරනවා. නොලද සිවුරක් විශේෂයි ඒ අෂ්ට කුල දූෂණ විශිකක් වූ අනේෂණ ක්‍රම වලට සිවුරු හොයන්න යන්න එපයි කියලා. ඒකෙන් තමයි අපිට කාලේ නැති වෙන්නේ. ඒකෙන් තමයි අපේ හිත අවුල් වෙන්නේ. ඒකෙන් තමයි අපිට විතර්ක පහළ වෙන්නේ. ඒකෙන් තමයි අපිට අනවශ්‍ය දුක් පැමිණෙන්නේ. ඒ නිසා එතනදී ලද දේන් සිවුරේ සතුට වෙනවනම් ආජීවය පිරිසිදුයි. ලද චීවරේ සතුටු වෙන්නට හොයන්න පටන් අරගත්තොත් අපේ හිත ෂට ගති, මායාවේ ගති, ඔය කුවනා, ලපනා, නජිකින්චනතා කියන හැම ඒ 18 18ක් නෙවෙයි අපි සාමාන්‍යයෙන් කාන්තාවක තියෙන 64ක්ද කොහෙද තියෙනවා කියලා මායාවයි. පිරිමින් තමයි ඊටත් වැඩිද මන් දන්නේ නැහැ. ඒ ඔක්කොම ක්‍රියාත්මක කරනවා කියලා හිතන්නේ නැතුව. නොලද ලද ලද සිවුර පිළිබඳ සතුටු නැත්තම් ඒ සඳහා ක්‍රියාත්මක වෙනකොට අපේ හිත අනන්ත අප්‍රමාණ ගොඩ පෙරකෝකම් දෙනවා. ඒසයි බලාතරිනොට දැනගන්න කියලා කියනවා මේ විතක්ක සන්තුට්ඨිය ලබන්නේ කියලා. මේ නොලබන දෙයක් ලැබීම සඳහා කටයුතු කරනකොට අපේ හිත පුදුම විදිහට විතක්කගත වෙනවා. හරියට නිකන් මීයක් කඩන්න ගිය මීවැද්දා මී පොඩියට පිම්බට පස්සේ මීමැසියා විසලා යන්න වගේ අපේ හිත නොලද යමක් ලබා ගැනීමට කටයුතු කරන සිවුර හෝ වේවා පින්න පාතිය හෝ වේවා ඇඳුම වේවා ආහාර වේවා ලুকু අවුලකටපත් වෙනවා. එතකොට අපේ හිත දුවන්නේම ඒ කට කෛරාටිකම් පැත්තට. එහෙම නොවිය පිස අලද්දාච චීවරං නපරිතස්සති. ලද්දාච චීවරං අගතිතෝ අමෝචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්තරණ පඤ්ඤෝ පරිබුද්ධති. Tamande හිතමු හිතපු જાතිම හිතපු පාටනම හිතපු සයිස් එකටම සිවුරක් හම්බුනායි කියලා. මොකද ඒකට තණ්හාවෙන් බැඳෙන්න එපයි කියලා. ඉතින් මගේ පිනටයි හම්බුනේ අනික කටට හම්බුනේ මට වගේ හරි ගියේ නෑ කියලා ඒක අල්ල බදා ගන්න යන්න එපා. ඒක ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි කියන මධ්‍යම ප්‍රතිපදාවෙන් පාවිච්චි කරනවා. අනජහපන්නෝ ඒකට ගෙවදින්න එපයි කියලා කියනවා මම මට විතරයි මෙව හම්බෙන්නේ අනික් අයට හම්බෙන්නේ නැහැ කියලා. නිස්සරණ පඤ්ඤෝ පරිපොන්චති මේ ශූර අඳින්නේ කාමයේ දනවන්න නෙවෙයි. ඒක අඳින්නෙම කාමයට විරුද්ධව කටයුතු කරන නිසා අත්හැර දැමීමේ ප්‍රතිපත්තියටයි මම මේ ශූර පාවිච්චි කරන්නේ කියලා එහෙම නැතුව මේ විභූෂණයේ පිණිස නෙවෙයි, අලංකාරයේ පිණිස නෙවෙයි, කාමයේ දැනුමින් පිණිස නෙවෙයි කියලා නිතරම මේ ශූර පරිභෝග කරන කරන වෙලාවේ ඒක ප්‍රතිවේක්ෂා කරමින් මේ ශූර පාවිච්චි කරන මෙන්න මේ ප්‍රයෝජන සඳහා වෙයි මැෂි මඳුරු උදුරු නැති කරන්නයි, අවවැසෙන් බේරෙන්නයි, සීතල නැති කරන්නයි, උණුසුමෙන් බේරෙන්නයි, ලැජ්ජා ස්ථාන වසා ගන්නයි. ඊට අමතර වෙන දෙයක් නැහැ කියලා අර සිවුරේ නිස්සරණ ප්‍රඥාව නිතරම සිවුර වනදන වනදන වෙලාවේ මේ පෙරවන පෙරවන වෙලාවේ මතක් කරගන්නේ කියලා කියනවා. මේ මතක් කරන හැම වෙලාවෙම අර යථාලාභ සන්තුෂ්තිය යථාලද්ද සතුට්තිය තමන්ට ඇති වෙනවා අනේ මේක කිසිම ප්‍රයෝගිකින් ලැබුවා නෙවෙයි මනුස්සෙන්ද හිතුන දේ ගෙනල් පිළිගන්නවා මම මේක සතුටින් පාවිච්චි කරා මම මේක අනා ආයාසයෙන් ඉල්ලුවා නෙවෙයි මෙන්න මේ විදිහට තමන්ට මේ ලදයම් තවකින් සතුට වීම දන්න කෙනාට හරි නිස්සරණ සතුටක් ඇති වෙනවා ලදයම් දෙයකින් සතුට වීම නිසා යථා ලාභ සන්තුට්ඨිය යථා බල සන්තුට්ඨිය ආදි වශයෙන් ඉතින් මේකට ධර්මතාවිකුත් වැඩ කරනවා ඒක මේ ආජීවයට සම්බන්ධ එකක් නෙවෙයි නමුත් දානයක් දෙනකොට යම් කිසි කෙනෙක් අල්ලගත්තේ නැති හිතින් දන් දෙනවා කියන්නේ දීපු දේ ගැන පශ්චාත්තාප නොවන එකයි මේ අල්ලාගත්තේ නැති ඉතිකන අනග්ගහිත චිත්තෝ දානන්දේති කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කළා තියෙනවා අනග්ගහිත හිතෙන් දන් දීලා පුරුදු කරපු කෙනාට ගිහි වුණත් පැවිදි වුණත් Taman හිතුව පැතු විදිහට ඒ වස්තු ලැබෙනවා ගහිත හිතින් දන් දුන්නොත් ඒ කියන්නේ දීලා පශ්චාත්තාප වෙනවා නැත්නම් ඒ ගුණ දොස් විචනය කරන්න ගත්තා තමන්ට මේ වස්තුව ලැබෙනවා කවදාවත් තමන්ට ඕනේ ප්‍රමාණයෙන් ඕනේ වර්ණයෙන් ඕනේ ගුණාත්මයෙන් ලැබෙන්නේ නැහැ. ඉෂා දෙනකොට මුංච මුංචන චේතනාවේ මුත්තක චේතනාවෙන් දෙන්නේ කියලා කියනවා. ඒ නිසා ගියක්සා වික්ෂුවක් අතර තියෙන සම්බන්ධතාවයේදී ආජීවිත සම්බන්ධ දානට සම්බන්ධ වෙනකොට සම්බන්ධ ක්‍රම හතරක් පවතින්න පුළුවන් මුත්ත මුත්තක ගාහ මුත්තක මුත්ත ගාහක ගාහ ගාහක කියලා. ඒ දායකයා අපි හිතුව මේ සංඝයා වහන්සේට අපි යමක් පූජා කරනවා කියලා. ඒ සංඝයා වහන්සේ ඒ දායකයා ඒ සංඝයාටම පුදන්න ඕනේ. එයා අල්ලගෙන වෙන කෙනෙක් පූජා කරනවට කැමතිත් නෑ මම වෙන කෙනෙකුට කරන්න කැමති නෑ කියලා අර සංඝයාත් එක්ක අල්ල බදාගෙන දාන දෙනවා නම් ඒක කියන ගාහක දානයක් කියලා. ඒකට ඒ සංඝයාත් මේ දායක වෙන කෙනෙකුට දෙන්න බෑ මෙයා මගේ වෙන කට්ටියට යන්න බෑ කියලා ඒ දායකයා අල්ලගෙන කටයුතු කරනවා නම් සංඝයත් ගාහකයි. ඉතින් මේ මේ සම්බන්ධතාවයෙන් පුදුමාකාර දුක් රාශියක් හට ගන්නවා. ගාහ ගාහක. ඒ සමහර වෙලාවට ඉන්නවා සංඝයා වහන්සේ දායකයා පිළිබඳව මුත්තකයි. ඒ මනුස්සයා මට දෙනවා නම් හොඳයි කාට දුන්නත් කමක් නැහැ කියලා. සංඝයා හිත බේරාගෙන ඉන්නවා. නමුත් දායකයා මොන જાතියෙන් වන්නේ ඒ ඒ ස්වාමීන් වහන්සේටම දෙන්න ඕන වෙන කෙනෙක් දෙනවටත් කැමති නැහැ. අර ගාහක ගතිය තියෙනවා. මමන්ට දායකයා ඕන කෙනෙකුට දෙන්න නැති සංඝයා කැමති නැහැ. ඒ දායකයා වෙන කෙනෙකුට දෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ මුත්ත මුත්තක ඒ දායකට කැමති නම් මේ සංඝයාසයට දෙනවා නැත්නම් වෙන කෙනෙකුට දෙනවා මේ සංඝයාසයට ඕන කෙනෙක් දුන්නට තරහ වෙන්නෙත් නැහැ. ආන් මේ විදිහට සම්බන්ධතාවය පවතිනවනම් ඒ දාණය මුත්ත මුත්තක වෙනවා. අල්ලාගත්ත හිතින් නෙවෙයි දෙන්නේ. අන්නේම අල්ලාගත්ත හිතින් නෙවෙයි දන් දෙන කෙනෙකුට තමන්ට ලැබෙන චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස ඕන කරන જાතියට ලැබෙනවා. ඒකවත් කල්පනා කළා. දැන් මම මුත් මුත් ක්‍රමයේ දන් දීලා තිනේ. ඒකයි මට ඕන වෙන්නේ. දැහැපෙන්නේ අරුණාංශයට එහෙම නෑ. අරුණාංශයට මෙහෙම නෑ කියලා අපි ඒක මනින්න ගිරන්න ගියොත් ඒක ඇතුළත ප්‍රශ්න ඇති කරන සමාජයේ ඒ වගේම ඒ භික්ෂුන් වහන්සේගේ ආජීවයට කැළලක් වෙනවා. භික්ෂුන් වහන්සේ නිස්සරණ පඤ්ඤාවෙම තමයි මේක පරිභෝග කරන්න ඕනේ. මට මට ඕන જાති මට ඕන ප්‍රමාණය මට ඕන ගුණාත්මේ ලැබුණට මේක කවදාකවත් අනුන් එක මනින්නවත් අනුන් පහත් කරන්නවක්වත් නෙවෙයි මේක මේ කෙලස් කිනි නිවණ්ඩයි. මේකද පාවිච්චි කරන්නේ මම මේ භාව මහානකම සම්පූර්ණ කරන්න මිසක්කා තරාතිරමකට නෙවෙයි කියලා සිවුරු හේතු කරගෙන බාහිර දාතනියෝ තමන්ගේ චිත්තසංතානී කෙලස් ඇති නොවීම පිණිස කටයුතු කරන කියනවා නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ඤති. පාවිච්චි කරන්නේ නිස්සරණ අධ්‍යාශය. ඒ වගේම තායචපන චීවර සන්තුට්ඨියාච නේවත්තුක්ඛං සේචිනෝ පරම්මම්බේති. දැන් මේ ධම්ම ආරිවංශ සූත්‍ර දස අහලා තමන් අදිෂ්ඨාන කරගන්නවා මම ඊට පස්සේ ලදයම් අඳුමකේ සතුටු වෙනවා. ලදයම් චීවරකින් සතුටු වෙනවා. ඒක බුද්ධ ධර්මයෙන් අන්සෙලා අග්ගඤ්ඤා රත්ඤ්ඤා ආදි වශයෙන් කනුකුණ ගායනා කරලා තියෙන නිසා මම ඊට පස්සේ ඒ සන්තුට්ටි ගුණය යථාලාභ සන්තුට්ටි ගුණය ඇති කරගන්නවා කියලා ඒ ගුණය තාම අහලා නැති, ඒ ගුණය තාම ක්‍රියාත්මක කරන්නේ නැති, ඒ ගුණය කෙරේ අදක්ෂයන් පහත් කළා කලකන්න එපයි කියලා තියෙනවා. ආයචපන චීවර සන්තුට්ඨිය නේව අත්ුක්කංසේති නෝපරමම්බේති. මම උසස්. මොකද මම ආර්ය වංශේ දාන්නේ. මම ආර්ය වංශේ රකින්න. අනි අනිකට්ටිය එක දන්නෙත් නැහැ. ඒගොල්ලෝ රකින්නෙත් නැහැ කියලා මෙතනදී හෝ ආර්ය වංශ දන්න තමන් ආර්ය වංශ නොරකින්න නොදන්නා කෙනා Taman උසස් කළා අනුන් පහත් කළා සැලකුවොත් ඒකත් ආජීවයටත් කැලලක්. ඒ වගේම අරිවංශ ප්‍රතිපදාවත් අටලවා ගැනීම. මෙතන තමයි අමාරුම තැන. Tamange යම් කිසි ගුණයක් ආයාසයෙන් කැප කළා කරන්න පුළුවන්. නමුත් මේ ගුණය නුගුණයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා මනින්න ගත්තොත්. නුගුණ කියලා කියන්නේ පිස්සු කියන එක අපේ පැත්තේ. ඒ මනසට නුගුණ කියලා කියන්නේ තමන් ගුණ රැක්කට ඒක අනුන්න කරදරයක් වෙන්න ඕන කම නැහැ. ඒ වගේම මම මේ කරන කියලා සියලු දෙනා මේ විදිහට එන්න ඕන කියලා දෙයක්වත් නැහැ. මෙන්න මෙතනදී තමයි ආර්යවංශ ප්‍රතිපදාව ආරක්ෂා කිරීමේදී තමන්ගේ ප්‍රායෝගික වටිනාකම නැත්නම් ක්‍රමසාවිදි තේරෙන්නේ තමන් උත්කෘෂ්ඨම ක්‍රමය තෝරගන්න ඕන. පළවෙනිම අවස්ථාවේදී ඒක බාර ගන්න ඕන. බාරණයක කරන ගමන් කාටවත් ඉඟි වෙන්නේ නැති වෙන විදිය. කාටවත් එකෙන් කෙනෙහෙන්නේ නැති වෙන විදිහට ඒක කරන්න නම් පුදුමාකාර සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන ඒ ಗುಣ හතරේ විශාල සම්බන්ධීකරණයක් තියෙනවා. එහෙම නැති වුණොත් ඒ ගුණේ නිසාම තමයි පවුලේ ප්‍රශ්න එන්නේ තියෙන්නේ. ඒ ගුණේ නිසාම සංඝ සමාජයේ ප්‍රශ්න එන්නේ තියෙන්නේ. ඒ නිසා ලොකු සානසි විවස්ථාවක ලියලා තියෙනවා මේක තනක ජීවත් වෙන සංඝයා සිවුර පිරිකර දේවල් සමාකාර විදිහව පාවිච්චි කරන්ඩ එතකොට එකිනෙකා අතර ප්‍රශ්න මතුවෙන්නේ එක්කෙනෙක් විතරක් උත්කෘෂ්ඨ වෙන්න හදලා ඒක කියා පාන්න ගත්තොත් එතකොට සංඝයා අතර වාද ප්‍රශ්න ප්‍රශ්න මතුවෙනවා ඒ නිසා සිව්පසේදී සංඝයා සමාකාර විදිහට ගත කරන්නයි කියනවා එහෙනම් නැත්නම් එක්කෙනෙක් උත්කෘෂ්ඨ වෙන්න ගියාම ඒක අනුන්ට කරදරයක් වෙන්න තියෙනවා ඉතින් මේක අපි හිතුවොත් සල්ලි තියෙන මිනිහා සල්ලි නැති මිනිහාට සල්ලි නැති මිනිහාට සලකනවා පහත් කළා සලකනවා ඒ වගේ ගතියක්ම තමයි Taman ළඟ උත්කෘෂ්ඨ මේ ගුණය තිබුණත් ආයතපන චීවර සන්තුට්ඨිය නේව අත්ත්වකංසේති නොපරංවම් වේති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ මේ විදිහට හොඳට ආර්යවංශිකන අහලා තීරුම් බේරු කළ දැනගෙන ඉතාමත්ම දක්ෂ වෙන්න ඕනේ Taman කොච්චර දක්ෂ වුණත් අදක්ෂයා ගැන පහත්ලා සලකන්න නරකයි. යම් කෙනෙක් අහනවා නම් ඒක එක්ක කියලා දෙනවා එහෙම නැත්නම් තේරෙන්න අරිනවා ඉඟි කරන්නේ නැතුව. ඒ වගේම අනලස් වෙන්නයි කියලා කියනවා හැම ඉරියව්වෙම. ඇඳුමක් නම් ඇඳුම සිවුරක් නම් ඒක වැඩ කරන හැම වෙලාවෙදීම ලදයන් දෙකෙන් සතුටින් ගතිය පේන්න තියෙන්න ඕනේ. ලදයන් දෙකෙන් සතුටින් ගුණ කතා කරන ගතිය තියෙන්න ඕනේ. ඒ ළමන් කැමැති සතුට වෙන දේ ලැබීමට අනවශ්‍ය නරක ආපත්‍තිකර ජීවය ආජීව වර්ධන වැඩ නොකරන වක බලා ගන්න ඕනේ. ඒක ලියලා මොකටද මම මේ සිවුරු පාවිච්චි කරන්නේ කියලා හැම වෙලාවෙදී මේකේ ප්‍රයෝජනේ මිස බැහැරි නැති විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙම නොකරන කෙනා දැක්කට පහත් නොකර ඉන්න ඕනේ. එහෙම නොකරන කෙනා දැක්කම පහත් කරලා කටයුතු කරන්න හෝ කතා නොකරන්න වක බලා ගන්න. අන්න ලස්සෙන්න ඕනේ කියන්නේ ඒක මේ එක පැයක් කරලා බෑ. එහෙම නැත්නම් සිවුරට විතරක් ආර්යවංශ ප්‍රතිපදා තියුණාට බෑ සේනාසනයටත් ඕන. පින්න පාසලටත් ඕන. භාවනාවටත් ඕන. මේ හැම කටයුත්තකදීම තමයි ලදලද අවස්ථාවේ වඩා හොඳ ප්‍රස්තාව ගත්තට ඒ දහ දක්ෂ නොවන කෙනා පහත් කළ සලකන්න යෑමෙන් තමයි ඔය කීයන් අතර කතාවක් තියෙන මේ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග වැඩි වෙනවයි කියලා. ඉස්සරට වැඩිය මේ හරි වැඩක් කරන්න ගියාම දානයක් දෙන්න ගියාම සීලයක් අරගෙන ගියාම බණක් භාවනාවක් කරන එක අනික් කට්ටිය මට කරදර කරනවායි කියලා මේක ඇත්තටම Tamange මාන්නක්කාරකම නිසා Taman ඇති කරගත්ත ප්‍රශ්නයක්. Taman භාවනා කරුවා කියලා අනික් කෙනෙකු මොනව කරන්නේ? Taman ළඟයි දක්ෂකම තියෙනුනේ භාවනා කරමින් භාවනා නොකරන පිස්සොත් එක්ක පිස්සෙක් විදිහට ඉන්න හැටි. ඒක දන්නේ නැත්නම් එරිමිසුන්ට පිස්සු කියලා කියන්න හදනවා නම් ඒ ඔක්කොම එකතු කරලා මෙයා පිස්සන් කොටුවට තමයි මම නම් කියනවා සාධාරණයි කියලා ඒක. මේ මිනිස්සු ගත කරන සාමාන්‍ය ජීවිතේ මේ Tamante අංගක් ඇවිල්ලා අර ඔක්කොටම අනින්න හදනවා. මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. පවුලක ස්ත්‍රියව භාවනා කරනවා නම් පුරුෂයා දිහා බලන්නේ ස්ත්‍රියව මිලේච්ඡේද්දියා බලනවා. පුරුෂයා භාවනා කරනවා නම් ස්ත්‍රියව දිහා බලන මේ ගෑනට කොච්චර කිව්වකට අහන්නේ නැහැ මට වගේ මොලේ නැහැනේ. කුහි වෙලාවෙත් අරව කර කර ඉන්නවා භාවනා කරන්නේ නැහැ කියලා අනවශ්‍ය ප්‍රශ්නයි. එනිසා මේ අනලස් ගුණ නිතරම තියාගෙන කීයේත්ම කාටවත් ඉඟි කරන්න යන්න එපා. සෝහිතත් දක්වා අනලෝ සම්පජානෝ. සම්පජානෝ කියලා කියන්නේ සීනුවණෙන් කටයුතු කරනවා මුළු ලෝකෙම අඳු මොහතර වලට මම චාම් සරල ඇඳුමකින් දරතිලා ඉන්නවා. ඒ සඳහා මම නිතරම නෝන මෙහෙවන්න ඕනේ මේක දිගටම මම කරගෙන යන අතර කාටවත් වෙයි ඉඟි නොවෙන්නත් ඥානෙ පාවිච්චි කරලා කටයුතු කරන්නත් සම්පජාන සම්පජානිය කියලා කියන්නේ නෝනින් කටයුතු කරනවා ප්‍රතිශුතෝ කියලා කියන මනා 100ක් තියෙනවා ඒ නිසා සිවුර සම්බන්ධව ඇඳුම සම්බන්ධව යම් කිසි කෙනෙක් ඒ ಗುಣ ටික වඩන්න පටන් අරගත්තොත් ඒ සමාජයේ කොච්චර දුරට ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන සමාජයක් වේද නැත්නම් මං හිතන්නේ සමාජයේ පැත්තක දාන මේ පුද්ගලයා. මේ පුද්ගලයා දොම් පාවිච්චි කරන ප්‍රයෝජනෙ සඳහා මිසක්කා කාටවත් ඉඟි කරන්න දෙන්නේ. නමුත් මඟුල් ගෙදරකට යන්න එහෙම නැත්නම් සම්භාෂණයකට යන්න නැත්නම් එයාපෝට් එකට යන්න ගිහලා බලන්න මිනිස්සු මොකටද ඇඳුම් පාවිච්චි කරන්නේ කියලා. චීන කාම දනවන ටිකක් එයිර දාලා ඒ කියන්නේ කෝ කාම කුප්පණ දේවල් ටික හෙලි කරලා තමන්ගේ මාන්නක්කාරකම් පෙන්වන්න ඇඳුම් අඳිනවා. ඉතින් කවදාකවත් මේ ආර්යවංශ ප්‍රතිපදාවක්වත් එහෙම නැත්නම් මේ ආජීවයක්වත් රැකෙන්න දෙන්නෙත් නෑ ලෝකයට රැක ගන්න දෙන්නෙත් නෑ තමනුත් මහා අවුල් කරන තැනක තියෙනවා. එහෙව් තැනක වුණත් ඒ කියන්නේ පාටි කරේ ගියත් මඟුලෙට ගියත් එයාපෝට් එකට ගියත් Taman පාවිච්චි කරන්න දන්නවනම් ඒ ආර්යවංශ ප්‍රතිපදාව බුදුරජාණන් සඳහන් කරලා තියෙන ආර්යවංශ ප්‍රතිපදාව ඉන්නේ කෙනෙකුට කවදාකවත් පහත් කරලා කවුරුත් කතා කරන්නේ එහෙම කතා කරන්නේ නැති බවට බුදුහාමුදුරුවෝ සාහිත්‍යයක් දෙනවා අපපති කුට්ටේහි සමනේහි බ්‍රාහ්මණේ විඤ්ඤුයි කිසිම කෙනෙක් කිසිම විදිහට පහත් කරලා කතා කරන්නේ ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක දැනගෙන භික්ෂුවක් කියලා අපි අරගනිමු. ඒ භික්ෂුව මේ යථාලාභ සන්තෝෂේ සතරල කිසියම් දෙන පිළිකර අතාරින්. ඊයන් විසින් දෙන සිවුරු බාරගෙන අතහැරලා පාංශකුල සිවුරට යනවා. පාංශකුල සිවුරු කියන්නේ එක එක කුෂ්ඨ මට්ටම් තියෙනවා. ඔය යනකොට වීදියේ වැටලා තියෙන රෙදි කෑලි අරගෙන කරනවා. නැත්නම් මිලි සෝනකට ගිහිල්ලා ඉස්සර ක්‍රමයේ හැටියට මිනිඔතල දාපේවා දැන් දැන් කාලේ හැටියට ඔය මේ පන්දින තොරණ උඩ වියන තියෙන්නේ ඒ වුණා එහෙම නැත්නම් මරණ දැන්නීම් වල තියෙන කොළ මේ රෙදි ඒව එකතු කරලා කරනවා ඉතින් එක එක ක්‍රමවලට ඇයි පාංශපුල සිවුරට ගියොත් භික්ෂු සමාජයේ සාමාන්‍ය කර දෙන සිවුරකට වැඩි පිංසිද්ධ වෙනවයි කියලා කියනවා අන්නට වගේ කුණු ගලේ ජරා ගොඩේ තිබිලා ඇහෙදගත් සිවුරක් ඒක භික්ෂුන්ට විතරක් නෙවෙයි එහෙම පාංශකුල චීවර ධර්ම සංඝයා දකපුවාම අපි පවතින සම්ප්‍රදාය හැටියට බෞද්ධ සම්ප්‍රදායට ගියොත් වඳිනවා. ගියොත් ඒක උත්කෘෂ්ඨ විදිහට සලකනවා. මේ තමයි ප්‍රතිરૂප දේශයක වාසය කරනකොට අපිට හම්බෙන සම්පත්තිය කෙනෙක් හරියට ප්‍රතිපදා හරියට කරගෙන යනවා නම් ඒ කාමභෝගී ලෝකේ හිතන්නේ මේ දුක් විඳිනවා අපරාධ මොකටද මේ කරදර වෙන්නේ මෙච්චර මේ ජීවිත වෙද්දි කියලා. නමුත් අර උත්කෘෂ්ඨ ප්‍රතිපදා ඉන්නකොට ගිහියන්ගෙත් ගියොත් වැඩිපුර පින් කර ගන්නවා මෙයත් වැඩිපුර පින් කර ගන්නවා. ඒක නිසා රජසපක් අතහැරලා දාලා කුමරු කුමරි සපක් අතහැරලා දාලා වීදික වැටලා තිනකොට දිකැලක් අරගෙන ඒකේ දීකඩක බැඳලා නරක යලි අයින් කරලා ගෙනල්ලා කඩ කප්පලා සිවුරක් ඇඳගත්තට පස්සේ ඉතින් බුදුහාමුදුරන්ගෙන් ලැබිච්ච දායාදයක් විදිහට සලකනකොට අර ලැබෙන යථා ලාභ සම්පත්තිය යථා බල සම්පත්තිය උතුම් පිරිච්ච ගතියක් ඇති කරගන්න එහෙම සිවුරක් අඳගෙන වාඩි වෙලා බණ භාවනා කරන්න ගියාම පිරිච්ච ගතිය සාසනික සම්පත්‍ති කරගතියක් ඇති කරලා දෙනවා. හැබැයි ඒකේ ආර්යවංශ ප්‍රතිපදාව දන්න කෙනාට විතරයි. ඒක අහලා නැති කෙනාට ඒකේ ගුණයක් වැටහෙන්නේ නැහැ. ඒක නිසා භාවනා කරගෙන යනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත හරියගෙන යනකොට ඒ කෙනා පුළුවන් තරම් අර වගේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් අගය කරන ප්‍රතිපදාට ටික ටික ටික ටික ලඟ වෙලා යනවනම් ක්‍රමයෙන් ඉඳ තියෙන සංක්‍රත අයින් වෙලා සරල පෙත ඍජු පෙත එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ අපේ ථේරවාද ශාසනය බුදුමාකාර විදිහට ඔපවත් වෙලා තියෙනවා. ඔය අටුවා කතා කියලා කියන්නේ එතෙන් පසුකාලෙන් ලිවිච්ච සිංහල අටුවා වෙති ඉන්නේ මෙන්න මේ වගේ ලංකා ඉතිහාසයේ වෙසිද්ධ වෙච්ච සිද්ධි. සම්පූර්ණ හැම දෙයකටම අයිතිවාසිකම් කියන්න පුළුවන් ආඩ්‍ය ජීවිතයක් අයින් කළා දාලා ඇවිල්ලිවල මේ වගේ මේ සම්පූර්ණ පාංශ කුල සිවුරක් දරාගෙන ඒ කටයුතු කරන දකින්නකොට රාජරාජ අමාත්‍යවරු වඳින මට්ටමට ඒ අපේ තියෙන මේ සංස්කෘතිය බටහිරක කවදාකවත් ඇති වෙයි කියලා හිතන්න එපා. උන් උන් උන් කියාගත්තට උන් ශිෂ්ටාචාරයි කියලා මේකේ වගේ ඉතිහාසයක් නැහැ. ඒක පිළිගත් නැත්නම් ඒකට කිත්තු කරපු ඒකට විප්ලවීය දෙන්න පතපු උත්තරේ තමයි මේ හිපි සංස්කෘතිය. ඒක මම හිතන්නේ මේ වැඩි හිටියෝ දන්නවා හීපි සංස්කෘතිය කියන එක හොඳ යමක්කමක් තියෙන මිනිස්සු සියල්ලම අතහැරලා පිටිපස්සේ බෑග් එකක් බැඳගෙන රටින් රටට ඇවිදිමින් ගිහිල්ලා බස් වලට බුදියමින් ගත කරන්න පටන් අරගත්තා. ඒ අර අර තවතින පාරිභෝගිකත්වයට විරුද්ධව ගිය හටනක් රැල්ලක්. එහෙම නැත්නම් මේ ආර්ථිකය සමාජය හරහා සමසේ බෙදී නොයෑම නිසා ඇතිවෙන මේ උග්‍ර දරුණු නපුරු විපාක නැති කරන්න කරපු එකක්. නමුත් වැඩි කාලයක ගියේ නෑ. ඊට පස්සේ මේ හිපි සංස්කෘතිය හරහා මද්ද්‍රව්‍යයෙන් පටන් අරගත්තා. ඊට පස්සේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් වලින් පටන් ගත්තා. ඊට පස්සේ එක එක එක ක්‍රම වලට ගියා. නමුත් මම හිතන්නේ මේ ආශ්‍රය කරේ ඉපදිලා මේ ආර්ය වංශය අහලා වැරදිලා හෝ බටේ අම්ම කෙනෙක්ගේ බඩේ ඉපදිච්ච උන්ට එහෙ ගියත් හිපියෙක් හරි වෙන්න ආස හිතෙනවා ඇති කියලා මට කියනවා. අර ලේවල තියෙන අර සරල ගතිය නිසා. නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? සූද්දා කරන දේ ලොකුයි. සුද්ධ මොන ගුණ හරපේ කෙරුවත් අපිට ලොක් වෙලා තියෙනවා. නමුත් මේ ਸਰවචන් වහන්සේගේ එවැනි මේ සංකර වෙන්න හදන කාලෙක මේ ආර්යවංශ ප්‍රතිපදාවේ තියෙන දේවල් අගේ ආඩම්බරේ කරන්න පුළුවන් වෙන්නේ මං හිතන්නේ භාවනා කරන විපස්සනා කරන පිළිසෙට විතරයි සන්තෝෂේ. එහෙම නැත්නම් ඔය මේ ෆැෂන් එකට කරાવી නමුත් අර කියන යථාලාභ සන්තුෂ්තිය යතා බල සන්තුත්‍ය චීවර මේ ඉතරීතර සන්තුත්‍ය කියන එක ලැබෙන්න නම් ඒ දිට්ඨියෙම හැදෙන්න ඕනේ මේක. සමාගේ යහ දෘෂ්ටියම හැදෙන්න ඕනේ සංකල්පයම හැදෙන්න ඕනේ. හැදිලා හැදිලා යනකොට යනකොට පේනවා ඒ ලදයම් සිවුරකින් සතුටු වීම නැත්නම් ලදයම් ඇඳුමකින් සතුටු වීමේ ගුණය තියෙනවා නම් කොච්චරක් කාලය ඉතුරු වෙනවද කොච්චරක් ධනෙ ඉතුරු වෙනවද කොච්චරක් අවුල් පාසෙ ඉතුරු වෙනවද කියලා එnde end end end තමන්ට ඒ ජීවන රටාවේ ආජීවී හරියාම නිසා වැඩි වේලාවක් වැඩි කාලයක් බණ භාවනාවට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ ආර්යවංශ ප්‍රතිපදාවේ ඉන්න කට්ටිය දකින්න හම්බ වෙනවා. දකලා පිනු අනේ මිසු කොච්චර සල ජීවිතයක් ගත කරලා කොච්චර ලස්සන පිරිච්ච ජීවිතයක් ගත කරනවා. මේ මිසු ඇඟට නොදැනි ආර්ථිකයේ සමසේ රටේ බෙදී යාමට උදුමාකාර උදව්වක් කරනවා. ඒ වගේම සූසත පරිණි සරසිලා ලබන හෙදකටත් වැඩිය අර සර ඡාම ඇඳුමින් සම්පූර්ණ පිරිච්ච ගතියක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ ආර්යවංශ ප්‍රතිපදාව ඒ ආර්යවංශ ප්‍රතිපදාව දන්නා වූ සભ્ય සංස්කෘතිගත මිනිස්සුන්ගේ විශාල ගෞරවයකට හිමි වෙනවා මේ මිනිස්සයා මේ අග්ගඤ්‍ය වූ රත්ත්‍ඥ වූ චිරරාත්‍රඥ වූ පෝරාණ වූ වංශගත වූ ක්‍රමයක් ඉතාම පරිස්සමෙන් අම්මා අප්පා කියලා දිලා නෙවෙයි රකින්නයි කියලා. අනේ ඒ ගුණයට මේ මිනිස්සුන්ට වැඩිය දෙයියෝ සලකනවායි කියලා ආර්යවංශ සූත්‍ර දේශනාව අටුවාවේ සඳහන් කරලා තියෙනවා. දෙයියන්ටත් ඉස්සර වෙනවලු බ්‍රහ්මියෝ. යම් කිසි කෙනෙක් ඒ හොඳ නම්බුකාර පවුලකින් ඇවිල්ලා නැත්නම් යමක් කමක් කරගන්න පුළුවන් පැත්තකින් ඇවිල්ලා ගිහින් දෙන දිවුරක් අඳන කටයුතු කරන ගමන් ආරංචි වුණොත් මීටත් වැඩි ආර්යවංශ ප්‍රතිපදාව හැටියට මේ පාංශු කුල ජීවර හොඳයි කියලා ඉතින් ඒ කෙනාර ගිහියා දීපු සිවුරත් පැත්තක දාලා පාංශුක්‍ර සිවුරට යනකොට ඒක දකින්න දෙයියෝ හරීම කැමැතිලු මේ මනුස්සයා මේ ශාසනයකට යෙදිලා මේ අනුන් විසින් රණ්ඩු ඊර්ෂ්‍යා කරමින් රණ්ඩු සරුවල් කරමින් ලබන්න හදන මේ ඇඳුම පැත්තකට දාලා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් අගය කරන ලද මේ චීවර යථාලාභ චීවර සන්තුතිය ලබන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙවරු ආම මේ নমස්කාර කරනවලු ඒ මේ දුතාංග ධාරීව ඒ මේ පාංශ කුල සිවුර දාන්නට. ඒ මහා ජනක රජුරෝ මහා ජනක වශයෙන් අපේ සරුවචන් වහන්සේ බෝසාරණ වහන්සේ නමක් ගත කරපු ඒ ජාතකේ රජ වෙලා තත්මහල් ප්‍රාසාදක ඉන්නවා. දැන් සූසට බර්ණින් සැරසිලා අජයන්දුන් ඇඳගෙන මේ රාජසභා මිහිවනවා. නමුත් හැම වෙලාවෙම කල්පනා කරනවලු යදා සත්ත දාමේගේ ඕවට්ටෝ අල්ල චීවරං පින්ඩාය චරිස්සාමි කිං කදාසු භවිෂ්‍යති කියලා. මට මේ රාජසභා සේරම අතහැරලා දාලා. මේ රජයන්දුන් අතහැරලා දාලා බද වැස්සේ තෙමි තෙමි ඇඟට ඇලිච්ච සිවුරක් ඇතුව බඩතුලේ පාත්‍රය සංගවගෙන මට කවදා පින්ඩ පාතයන්ට ලැබෙයිදෝ කියලා. අද්ද වැහි වහිද්දි සිවුර විතරක් ඇඳගෙන බඩතුලේ පාත්‍රය හංගවන්න මට කවදද පින්න පාත යන්න හම්බෙන්නේ. මේ රජසැප විඳිනකම ඒ ඒ රජුරෝ කල්පනා කරන දේ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේ නමකට හදිසියේ ඒ පාරේ යනකොට ඔන්න කුඩයක් නැහැ, කවුරක්වත් නැහැ. ඒකකොට හොඳටම තෙමෙනවා. පින්නපාත කරගන්නවා. අර වහින්ද වහින්ද වහින්ද වෙන කෙනෙකුට නම් දැන් මේකෙන් ලෙඩ හැදෙයි, එම්බිසාව හැදෙයි, නානාපර ඇසිඩ් වැස්සද්ද දන්නෙත් නෑ නානාපකාරනේ. නමුත් මේ ලතා යථාලාභ සන්තුෂ්ටියට පුරුදු කරපේකන අර ස්වභාව ධර්මයේ මහ පොළොව යට පදවරුසාවේ මේ ගමනේ අනකොට මුන්තරන් තෙදද්ද කියලා හිතන්නේ. අන්නේ ඒ විදිහට තමන්ගේ ආකල්ප සම්පත්තිය ඇවතුම් පැවතුම් ටික හදාගත්තා නම් අපි කොච්චර ස්වභාව පොළොමහි කාන්තාවත් එක්ක ජීවත් වෙයිද? අපි කොච්චරක් පරිසරයට ආදරේ කරාවිද? කොච්චරක් ලැබෙන වෙලාවේ ලද දෙයට, ලද කාලගුණයට හැඩ ගැහෙන්න පුරුදු වෙයිද කියලා. ඒ වගේ මේක පිනක් කරගන්න. මේ කුඩයක් ඇට පාවඩයක් ඇට එහෙම නැත්නම් වියනක් ඇට යනකට වැඩිය යදා සත්ත දාමේගේ හද්ද වෙයි වයිටි. ඕවට්ටෝ වල්ල චීරන් චිමිච්ච ඇඟට ඇවිච්ච සිවුර සහිතව ඉන්දාය චරිසාමි මං කල්කින්ක සාදු කින්ක දාසු භවසානි මට කවදද මෙහෙම සිවුරක් මේ වගේ පින්න පාතයක් ගන්නට ලැබෙන්නේ කියලා. එන්නේ කල්පනාවල් ටික අපිට පුළුවන් වෙයිද අපේ දෙවෙනි પરම්පරාවට දෙන්න? අපි ඒකට උත්සාහ කරලා තියනවාද? උණ්ඩ ඒකයි උන්ගේ තියෙන දක්ෂකම කියලා පෙන්ලා දීලා තියනවාද? උන්න තියෙන හැකියාව දැරීමේ ශක්තිය හදන්න ඕන එතෙන්ඩයි කියලා තියනවාද? අද අම්මලා තාත්තලා මොනවද කරන්නේ පොඩි උන්ට? අම්මලාට දාතර කරගන්න බැරි බයිල ටික තේරම් පොඩි උරවල් අන්ටවල් හදනවා. ඒ නිසා එකක් සිද්ධ වෙයි. පැහැදිලිව කීතකි හැදෙන හැම එකෙක්ම අම්මට අපට වෛර කරාවි. ඉංගර් ලස්සන පුංචි ජීවිතේ ලස්සන ආජීවකෙන් ගත කරන පුංචි ජීවිතේ සියල්ලම අද වැඩි හිටියම ඉතින් හොරකම් කරගෙන. කොළඹට යනකොට මට පේනවා කොහින්දෝ පිටරටින් ගෙනාව සපත්තු කුට්ටමක් දාලා. ඌට දරා ගන්න බෑ ඒක. පිටේ එන පොදියක් ගැට ගහලා වෙසක් කූඩුවක් වගේ අන්දවලා අනේ අර පාරේ යනකොට හෙළුවෙන් ගඟක් අයින හිටපු අපිට මොකද හිතෙන්නේ කියලා හිතා. ඒ කාලේ අපි හිටියේ යටට හෙළුවෙන් නම් උඩට ඇඳලා උඩට හෙළුවෙන් යටට ඇඳලා එහෙ වින්න කාලේ අපි ඒ විඳපු ඒ සුන්දරත්වය කෝය දෙමාපිය විසින් සැලසුම් කරලා දෙන්න හදන ඔය ආජීවයේ. ඒකල ඌ ඩිප්ලෝමා ගහයි PhD ගනි මොන මගුල කරත් අර ඌගෙන් හොරගම් කරපු ඒ සුන්දර ජීවිතයට වන්ති ගවන්නේ. නිසා දෙමාපියොත් කවදා හරි ආයසරයක් පොළොවට බහැලා මේ ලද යමකින් සතුටු වෙනකින් ජීවිතය ගත කරන්නේ නැතුව උච්චර භාවනා කරා මාන්නෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද මේ මමයි මේ කරන්නේ බණ්ඩිතකම් කිරිකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද එතෙන් තමයි ලැබෙන දෙයට ලැබෙන භාවනා ප්‍රතිඵල වලට කමන්නේ ආදරය කරන එකෙන් ගැලවෙන්න නම් අපිට අර සිවුරට ඉන්න පාතට සීනාසෙන්ට භාවනාවට තියෙන ඒ ආකල්ප සම්පත්තිය කවදාකවත් හිතන්න එපා ඉස්කෝලේ අධ්‍යාපනයේ ලැබෙයි කියලා. ඒක ඒකාන්තයෙන්ම බටහිරට ගැතිවිච්ච අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. අපේ ආර්ථික ක්‍රමෙන් කවවම්ම කවදාකවත් නෑ ඒක සම්පූර්ණ ඇත්තන් සඳහාම ඇතිවිච්ච දෙයක් මිසක් නැත්තම් ගැන හිතන එකක් නෙවෙයි සම්පූර්ණ වැඩි ක්‍රමයට බෙදලා යන ආර්ථිකයක් තියෙනවා. අපි සමාජීකර සමාජ පද්ධතියක් කරන්න හදන්නේ මේකෙදි. ඒ නිසා මේ ඒ ආර්ය වංශ ප්‍රතිපදා යම් කෙනෙකුට කරන්න වෙනවනම් ඒක ඒකාන්තයෙන්ම තනි අලියෙක්, තනි කඟ වේනෙක් කරන්න වගේ තමයි කරන්නේ. ඒක හරි අමාරුයි සමාජයකට අපි ඔක්කොම ආර්ය වංශ ප්‍රතිපදාවට යන්, අපි ඔක්කොම ලදයන් අඳුමකින් සතුටු වෙමු, අපි ඔක්කොම ලදයන් පින්ඳ පාතකින් සතුටු වෙමු කියලා කද්දාකවත් කරන්න බෑ. ඇත්තටම බුදුසජන්සෙම කියලත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට මේ බණ භාවනා කරන ගමන් ආකල්ප සම්පත්තිය, ආචාර ධර්මයේ, බාහිර සාසනය, පරිසරය, චිත්ත tattwය මේ කොම ගැන යම් කිසි කෙනෙක් මේ භාවනා ජීවිතයත් අතරමැද ඉවුවත් ගැන හොඳට හොයලා බලලා කටයුතු කරනවා නම් ඒකට බුදුරජාණන් වහන්සේ රහසෙන් ආශිර්වාද කරනවා අන්න පුතේ උඹට නම් පාර පෑදිලා තියෙනවා ඒක නිකන් ඉඳගෙන පරියන්කයක් ගහගෙන මට පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන ලැබුණා. අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියන එක මේ භාවනා ජීවිතෙන් අලුක් කාලක්වත් නැතිනේ. අවශ්‍ය කළ තියෙන මේ වෙලාවේදී හම්බෙන හැම ප්‍රස්තාවක් දිහා බලලා සතුට ඇති කරගන්න. යථාලද්ද සම්පවත් සන්තුට්ටි ඒ කියන්නේ සන්තුට්ඨ හොති iterator ජීවන. ලදයන් සිවුරකින් සතුට මේක එන්නේ නැත්තම් තාමත් මේ භාවනා ජීවිතයේ මේකට පොට පෑදිලා නැත්තම් එකක් අර සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ඒ වගේ පළගස්ම නැහැ. ඇවිල්ලා තියනවා නම් ඉගෙන තමයි ප්‍රස්තාව තියෙනවා නම් වෙනදට වඩා ඡාම් ප්‍රයෝජනෙයි සලකලා උපයෝගීතාවයේ සලකලා බලන කටයුතු කරන්න දෙවැන්නේකින් අහන්න එපා. පස්සෙල්ල බලන්නත් එපා. ඉදිරියටයි යන්න තියෙනවා. අනේ මේ ඉදිරිය බලනවා නම් ලදල දවස්තාවේ මේ ශාසනේ මොනම හේතුවක් නිසාවත් නැහැ පශ්චාත්තාප වෙන්න ගතියක්. අනේ අපිට බුදුහාඳුරු ඉන්න කාලේ සවැත්නුර ජේතවනාරාමයේ ඉන්න බැරි වුණානේ කියලා කද්දාකත් හිතෙන්නේ. ඇත්තටම අද වගේ මේ සංකර ලෝකෙක අද වගේ මේ බුදුහාමරෝ දේශනා කරුවයි කිය කියා විකාර කතා කරන ලෝකෙක යම් කිසි කෙනෙකුට හරියටම බැහැගෙන ඒකත් බහින්න ඕනේ විපස්සනාව හරහා සීල සමාධි වශයෙන් ගිහිල්ලා එදා ඒ බුදුරජාණන් වහන්සේ ආර්ය වංශ සූත්‍රය දේශනා කරපු ක්‍රමයේ ටික ටික ටික ටික Tamanට ලඟ වෙන්න පුළුවන් නම් සරුවච්චන් වහන්සේත් එක්ක ජේතවනාරාමේ එදා ඉඳලා කෙරුවට වැඩි ශාසන සේවාවක් වෙනවා අද. ඒක අත්‍යවශ්‍යයි අද. මේ එක එක කෙනෙක් එක එක කෙනෙක් මෙහෙම ටික ටික ටික ටික පුරුදුලා ඉන්න පටන් අරගත්තොත් ඒකෙන් කියවෙන නිහඬ බණ ඒකෙන් පැතිරෙන මේ ආදර්ශය සම්පූර්ණ ආශ්චර්ය අద్භූත ධර්මයක් මනුෂ්‍ය ලෝකෙට. අන්නේ නිස්සරණ ප්‍රඥාව. එහෙම නැත්නම් ඒ සම්පජානෙ, ඒ සතිය අර නිකන් මේ ආනාපානෙට විතරක් කොටු කරන්න යන්න එපා. සක්මන් කරනකොට මේ වම දකුණ විතරක් කොටු කරන්න යන්න එපා. තමන් මේ කරන වැඩේ විතරක් නෙවෙයි මේ සිව්පසේ දක්වාම මේක පැතිරෙන්න පටන් අරගත්තොත් ඒකෙන් තමයි අබෞද්ධයෙක් වුණත් මේ බුද්ධ ධර්ම දිහා බලලා මේකේ ඉන්නේ අක්කෝ සන්තෝෂෙන් ඉන්නවයි කියලා කියන්නේ. භාවනා කරන මිනිහ සන්තෝෂෙකින් ඉන්නවා. ඒක නේද මොන මොන ඇඹුලක්ද මේකේ තියෙන්නේ. ඒ ඇඹුල එන්නෙම මේ කලාව දන්නේ නැති නිසා. නමුත් මේ කලාව තේරුම් ගන්න පවා ඒ කියන්නේ ශාසනය බෑගෙන බණ භාවනාවක් කරගෙන ඉන්නත් කියලා තියෙන අඩු ගානේ පැවිදිලා අවුරුදු 10ක් 15ක් විතර යනවා. මේකට හුරු වෙන්න. තෙරුණාංශ කෙනෙක් මහ තෙරුණාංශ කෙනෙක් වුණාට පස්සම ඒක තේරෙන්නේ. නමුත් වයසටම වෙන්නේත් නෑ ඒක. නතේන තීරෝ හෝති යේනස්ස පලිතං සිරෝ. අරිපක්කෝ වයෝ තස්ස මෝග මෝගජින්නෝති උච්චති කියලා සරුවත්යන් සඳහන් කරලා තියෙන අවුරුදු මේ අභිෂෙන් පැවිදි වුණා නම් එමණිස අවුරුදු 20ක් යනකොට සුදු කෙස් පහළ වෙන පටන් ගන්නවානේ. දැන් මම පැවිදිුනේ පැවිදිනකොට 40ක් වෙලා මට ඒකට පැවිදිුනේම කෙස්සත් රුදු කෙස්සත් ඒක නෙවෙයි මේ කතා කරන්නේ අපි බුද්ධ පබ්බචිතියෝ. නමුත් විශේෂට පැවිදිුණා නම් එමන්සා තේර වෙනකොට හිස පැහිලා. ඒ නිසා හිස පැවුන පමණින් මහා තේර කෙනෙක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නැතින තේරෝ හෝති යනස්ස පලිතං සිරෝ. හිස පැවුන පමණින් මහා තරක් වෙන්නේ නැහැ. එමන්සා ගාම මේ ධර්ම නැත්තම් බණ භාවනා නැහැ මේ වගේ කටයුතු නැත්තම් පරිපක්කෝ වයෝ දස වයසට ගිය නිකම්ම නිකම් පැදුරට නාග වෙච්ච නාකියෙක් විතරයි කියලා තියෙනවා. උපසම්පදායෙන් නම් අවුරුදු 20ක් වෙන්නේ නැති නමුත් ඒවා පිහිටන්නේ නැහැ. ඒ පිහිටන්න නම් භාවනාව කෙරෙන්න ඕනේ. ඒක අත්‍යන්ත වශයෙන් ආනාපාන සතිය පිළිවීම සහ සක්මන. නමුත් ඒ අතරමැද මේ ආර්යවංශ ප්‍රතිපදාවෙන් දැක්වෙන විදිහට මේ සිව්පසේට දක්වන ආකල්පත් එක්ක පෑහිලා සීලා එනකොට ඒ මනුස්සයා වයසට යන්න යන්න යන්න යන්න වටිනාකම් වැඩි වෙනවා. ඉත පැහෙන්න පැහෙන්න පැහෙන්න සමාජයෙන් කොන් වෙනවට වැඩිය තල තුන හතරටපත් වෙනවා. <clears throat> බටහිර ලෝකයේ ආජීවී නැති නිසා බටහිර ලෝකේ වයසට යනවා කියලා කියන්නේ අවලංගු කාසියක්. බටහිර ලෝකේ 55 60 පැනලා පෙන්ෂන් ගත්තයි කියලා කියන්නේ ඒකින් මහලු නිවාසයකට අවසර පත්‍රයක් තමයි. ඉති විශාල මානසික ආකල්පයක් ඇති කම්පනයක් ඇති වෙනවා 55 කිට්ටු එකගෙන එනකොට මොකද දන්නවද දැන් ඊට පස්සේ අවලංගු වෙනවා. නමුත් ආජීවියත් එක්ක යන ගමනේදී ජීවිතේ පටන් ගන්නෙම 40න් ඊට පස්සේ තමයි මේ ආධ්‍යාත්මික පිබීම එන්න පටන් අරගන්නේ නැත්නම් ඥාන දශකයටපත් වෙන්නේ වයසට යන්න යන්න යන්න ආජීවයේ එක්ක ආර්යවංශ ප්‍රතිපදාවත් එක්ක යනකොට එන්න එන්න තල තුනක් බවටපත් වෙනවා. ඉතින් අර මම ගිහියෙක් විදිහට අවුරුදු 35 36 වෙලාදී ආවිලා ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සලාම දැකපු දවසේ මම ඊට ඉස්සර දේශයක් විතර මේ ආරිවංශ සූත්‍ර දේශනාව අහලා තිබුණා. ඉතින් බලනකොට අර ඔබ දැකුමෙන් මා පිං කළ හැකි බව දනුනි කියලා වගේ පිරිච්ච තෙරුණාංශ කෙනෙක්. පිරිච්ච තෙරුණාංශ කෙනෙක් ඉන්නවා. ඉතින් මම ලංකාවේ පුරාම දිගහරහා කච්චිරංග ගහලා බැලුවා අත් දෙක දිගාලා පොළොව බිම තියලා දන ගහලා වඳින්න පුළුවන් හාමුදුර කෙනෙක් කවුද ඉන්නේ කියලා. ලොකු සංස ළඟට යනකොට ඉබේම දන ගැහෙනවා. ඒ වෙන මොනක්වත් නිසා නෙවෙයි පිරිච්ච සතුටක් හැම වෙලාවෙම තියෙන නිකන් පූසෙක් විල්ලුද කොටයක් වටේ පුදියගෙන ඉන්නවා. මොන දෙයක්වත් හම්බෙලා නෙවෙයි කතා කරුවත් හැසිරුණත් හැම වෙලාවෙම මේ පිරිච්ච ගතිය තියෙනවා. මම ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක 88 මම හිතන 87 අගෝස්තු මාසේ මම ඉස්ලාම ආවේ ඊට පස්සේ 88 වෙනකොට පැවිද්දට මට යෝගය ආවා 91 ලොකු සංසය අපවත් වෙනකන් අන්තිම අවුරුද්දේකම අර මම උන්වහන්සේගේ උපස්ථායකයෙක් වශයෙන් ගත කරා මම දිගටම කෙරුවේ ඔත්තු බලන එක. උන්වහන්සේ මේ රංගපෑමක්ද කරන්නේ ඇත්තද කරන්නේ. ඉතින් මම රැයත් යනවා දවලුත් යනවා හැමදේම කරනවා මොකක්කටද නෙමෙයි මේ උන්වහන්සේ බොරුව කරනවාද කියලා බලන්න. ලොකු සංසය හිතන්නේ මම හොඳම කිට්ටුවන්තම දක්ෂ උපස්ථායකයෙක් කියලා. හැම වෙලාවෙම මම බලන්නේ මේ මේ නිතර මේ සතුට කියන එක ඇතුලෙන් උනන එකක්ද නැත්නම් මම ඉන්නකොට මට පෙන්වන මුනිච්චාවක්ද කියලා. ඒ බලලා ඉවර කරන්න බෑ. අලි බලලයි බලි බලලයි ඉවරයක් නැහැ කියන වගේ ඒ වගේ ආජීවය සකස් කරගත්ත දැනටමයි මම දකින්නේ බුරුමින් පන්දි ස්වාමීන් වහන්සේ. ඒකත් කොච්චර වෙලා බලන්න හිටියත් ඒ හැම හැසිරීමකම මේ සම්පූර්ණ වැగిරෙන ගතියක් තියෙන බොහෝම සතුටින් අඳපු පෙරහැට අඳපු ඇතෙක් වගේ නැත්නම් ලස්සන මාල හත බැඳලා ගත්ත ලස්සන මනමාලියක් වගේ පිරිච්ච ගතිය තියෙනවා. ඒක හැබැයි මේ පොත් බල්ලා නැත්නම් කාගත ආශිර්වාදක නෙවෙයි අවුරුදු ගාණක් අවුරුදු ගාණක් ඒ අරණ්‍ය ජීවිතය ගත කළා ගත කළා පිටලා ආවට පස්සේ දැන් බණ කියන මොනක්වත් ඕනේ බැලුව බැල්මට ඒ පිරිච්ච ගතිය තියෙනවා. ඉතින් ඒක අපි හිතන්න නරකයි මේ ඒ කට්ටිය පතාගෙන ආපු කට්ටිය අපිට බෑයි කියලා. මේ ශාසනයට අපි කරන දෙන අනුග්‍රහය තමයි අපි ශක්ති ප්‍රමාණයෙන් මේ අත්ොත් පටන් ගන්නකොට ගොඩක් අඩුලකම් දුර්ලකම් ඇතුව පටන් ගත්තේ නමුත් ක්‍රමේ ක්‍රමේ එනේන සෑම අවස්ථාවකම වඩා හොඳ අවස්ථා පෑර නොහැර කටයුතු කරපු නිසා අවුරුදු 2500කට පස්සේ ශාසනයට ආයෙත් ආදර්ශයක් ආයෙත් තෙරුණාංශ කියලා කියන්න පුළුවන් කෙනෙක් එහෙම නැත්නම් ථේරවාදයට ධජයක් වලටපත් වෙන්න පුළුවන් වුණා ඒ සඳහා අර විදියට බණ භාවනාවක් කරා මේ ආජීවයත් කිට්ටු කරගත්ත නිසා දුර්ලභ කාලයකට පහළ වුණා. ඒ නිසා අපි මේ වගේ පිරිස් ලංකාවේ බෞද්ධ වශයෙන් කටයුතු කරනකොට <coughs> නිකම්ම නිකං මන භාවනා කළා නිවන් ලබන එක විතරක් නෙවෙයි. මේ හොඳ වෙලාමදී හොඳව පේන්න තියෙනවා. විනිශ්චය යුක්තිගණක වෙලා බෑ. උසාවියට යුක්ති කරගුවා බේන්න තියෙනවා. අන්නේ අභ්‍යන්තර සාසනය කටයුතු කිරීම සඳහා ඇත්තටම අපි සීල සමාධි ප්‍රඥා පූර්ණ කරමින් දැඩි වීර්යයෙන් සතිය සමාධිය ඇති කරන්න ඕනේ. ඔත් ඒ වගේ මේ බුදුහාමුදුරුවෝ අපිට මේ මේ પરම්පරාවෙන් දීව ආර්ය වංශෙන් දීව බ්‍රහ්ම වංශෙන් දීව දේවල් ටික ටික කටපාඩම් කරගෙන තමන්ගේ තියෙන මේ පුණ්‍ය මහිමේ අනුව ලුවාන්තරම් ක්‍රියාත්මක වෙන්න හදනකොට තමයි ඒ සීල් සමාධි <clears throat> නැත්නම් සති සමාධි වගේ ධර්මත් මේ ආචාර ධර්මත් එකිනෙක අතින් අරගන්නේ ඇත්තටම කියනවා නම් එහෙම <clears throat> එක පුද්ගලයෙක් තුළ ඇතුළත තියෙන සති සමාධි වගේ ධර්මත් අර ආකල්ප සම්පත්තියත් පැහිලා සිහිලා සමාන්තරගත වුණොත් ඒ පුරුෂයා ඉන්න මුළු සමාජෙටම මුළු සමිතියටම පුදුමාකාර සාන්තියක් ඇති වෙනවා. පුදුමාකාර අර පරණ පුරුදු සුවඳ එන්න පටන් අරගන්න ඒ නිසා අපිට මේ වෙනකොට 2600ක් ආපු මේ අතේරවාදී ආචාර්ය પરම්පරාවේ කොච්චරනම් එවැනි ආදර්ශවත් තේර චරිත සඳහා තමන්ගේ රුචි අරුචිකම් පාවා දීලා පෞරුෂත්වේ පාවා දීලා සාසෙන්ද කටයුතු කරපු අඛණ්ඩ પરම්පරාවක් ඉඳද්ද අන්නේ પરම්පරාව නිමි પરම්පරාවක් බාටපත් වෙලා අපේ දරුවන්ට දරුවනේ දරුවන්ට ඒක නැති තැනටපත් වෙන්නේ නැතුව අපි එක එක්කෙනෙක් වශයෙන් උත්සාහ කරනවා අදිස්ථාන කරන්න ඕනේ අතුලිත ගුණ ටිකක් වඩන්න ඕනේ සත්‍ය සමාධි ධර්මත් ප්‍රඥා ධර්මත් වඩන්න ඕනේ ඒ වගේ මේ ආචාර්ය પરම්පරාවෙන් ඇවිල්ලා තියෙන වංශයක් තියෙනවා අපිට බ්‍රහ්ම වංශේ නැත්නම් ආර්ය වංශේ මේක පුළුවන් තරම් කියෝගලා පුළුවන් තරම් එකට හිත දීලා ධාරණය කරගෙන අවතුමෙන් පැවතුමින් ඇඳුමින් කැමෙන් බීමෙන් ගෙවල් දොරවල් වලින් භවනාරාමයේ යථාවේ අතින් ඒක කරගෙන යනකොට තමයි අපිට මේ ශාසන උරුම භාරදාර භාරධාරීත්වය තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ මෙවැනි ඉල්ලීමක් හෝ මෙවැනි අභියෝගයක් හෝ මෙවැනි ප්‍රස්තාවක් අපි මේ දුස්සීලයන්ගෙන් කතා කරලා වැඩ නැහැ. භාවනා හරියන්නේ නැති අයගෙන් කතා කරලා වැඩ නැහැ. අබෞද්ධයෙන් කතා කරලා වැඩ නැහැ. ඒ නිසා ඒ සඳහා පෙළඹෙන්න පින් ඇති සීළු දෙනාම හිතා ගන්න ඕනේ මේ ආර්යවංශ ප්‍රතිපදාව එසේ මෙසේ පිනක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ලකෝම ලකෝ පුණ්‍යමයිමක් ඇති කෙනෙකුට තමයි මේකට හිත පෙළඹෙන්නේ. ඒකට අවශ්‍ය මූලික සැකස්ම තමයි මේ සති සමාධි වැඩි වීම හරහා සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහා තමන්ගේ වචනේ තමන්ගේ ක්‍රියාව යම් ප්‍රමාණයකට කීකර කරන ආණ්ඩුමන්ට කරගත්තනම් එයින් අතර නොවි ඒ ආකල්ප සම්පත්තිය දිනු කර ගැනීමටත් අද ධර්ම දේශනාව සිදු දිනාටම ආදර්ශයක් උපදේශපන්තියක් නැත්නම් ਸਰවචනාසික උපදේශයක් පාඩපත් වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිදු දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව